නමුත් නිස්සරණ සේනාසනයේට ආදුනිකයෙකි. මෙහිදී ජේෂ්ඨ යෝගීන් ඉදිරිපත් කරන අත්දැකීම් සඳහා ඔබ වහන්සේ ලබා දෙන උපදෙස් මත මගේ අඩුපාඩුද සකස් කරගෙන භාවනා කටයුතු වල යෙදී සිටියෙමි. වෙනස් වෙනත් භාවනා මධ්‍යස්ථානවලදී ලබා දෙන උපදෙස් වලට වඩා මෙහිදී දෙන උපදෙස් වල ප්‍රධානම වෙනස සතිමත් බවෙන් යුක්තව සක්මන් භාවනාවේදී ආනාපාන සති භාවනාවේදී දැනෙන දැනීම් කෙරෙහි සිත යොමු කිරීමයි. එය සාර්ථක ක්‍රමයක් යයි මට හැඟේ. ආනාපානා සති භාවනාව. මෙහිදී භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස වායු ධාරාව කෙරෙහි මා අවධානයෙන් සිටි අතර ටික වේලාවක් මෙසේ බලා සිටියේදී පළමුව ගොරෝසුවට දැනෙන හුලං රැල්ල ක්‍රමයෙන් සියුම් වී නොදෙනී යන්නට විය. අනතුරුව ඔබ වහන්සේ ලබා දෙන උපදිස් පරිදි මා ශරීරයේ වේදනාව දැනෙන ස්ථානවලට සිත යොමු කරමින් ඒ ගැන හොඳින් නිරීක්ෂණය කරන්නට විය. එහිදී වේදනාව සමහර ස්ථානවල පමණක් නොදෙනී ගිය අතර සමහර ස්ථානවල වේදනාව එසේම පැවතුණි. ඉන් අනතුරුව ශරීරයේ වෙනස් ස්ථාන කෙරෙහිද සිත යොමු කරමින් ශරීරය පුරාම සිත යොමු කරන්නට විය. හිස කොටස කෙරෙහි සිත යොමු කරන විට නළල කොටසේ යම් කම්පනමින් පුපුරු ගසන්නට වූ අතර බෙල්ල කොටසේ කුඩා කූඹීන් ගමන් කරන වාසේ දැනුනි. මීට අමතරව වේදනාව දැනුණු ස්ථානවලට සිත යොමු කිරීමේදී එම කොටස් වෙන්ව දෝලණය වන්නටද විය. තවද කිසිම වේදනාවක් නොමැතිව ශරීරයේ පුරාම සිත යොමු කරමින් ඒ දෙසම බලා සිටීමේදී සිත දිගටම යොමු කරගෙන සිටින විට දෝලණය වීම ආරම්භ වේ. සිතෙන් නිවිතට ගන්නා තෙක් දිගටම මෙම දෝලණය සිදුවේ. මෙම දෝලණය වීම මගේ චිත්ත චෛතසිකයක්ද වග මායාවක් දැයි සිතුන බැවින් මගේ ඉරියව්ව වෙනස් කරමින් නැවත වරක් ඒවා එම කොටස් කෙරෙහි සිත යොමු කරවන්නට විය. ඒ විටද සුළු වේලාවකින් දෝලණය වන්නට විය. මේ තවදුරටත් ආහුරු කර ගැනීම සඳහා S2 ඇර ඉදිරිපස බලා නැවත S පියාගෙන කලින් පරිදිම එම කොටස් කෙරෙහි සිත යොමු කරන්නට විය. ඒ විටද සුළු වේලාවකින් දෝලණය වන්නට විය. තොටිල්ලක දරුවෙකු නැලවෙන්නාක් මෙනි. වරක පපුවේ පැත්තක් කිරි වැටෙන්නාක් මෙන් දැනුනි. තවත් වරෙක මුළු පපුව දෙපසම හිර කරන්නාක් මෙන් දැනුනි. මෙය දෝලණය මෙන් නිතරම සිදු නොවුනි. මෙසේ සිදුවේ එක්වරක් පමණි. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය සිතේ ඇති වූ මායාවක්ද නැත්නම් ධාතු විපර්යාසයක්දයි පැහැදිලි කරනසේ নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔව් අතරම මේ හුඟක් වෙලාවට අපි වායෝ ධාතු පැත්තට විශේෂයෙන්ම අවධානය යොමුනහම මේකේ වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. හුඟක් යෝගීන් ඔය වගේ තත්ත්වයක් අත්දකිනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දැන් ආනාපාන සතියෙද්දිත්, ඊයාගෙම පිම්බීම හැකිනීම භාවනාවේදීත් එකාතකින් අපේ අවධානයට ලක් කරන්න පහසු ධාතු මනසිකාරයේ පහසු කොටසක් තමයි වායෝ ධාතුව කියන්නේ. දැන් පිම්බීමක් හැකිලිමක් කියන්නේ වායෝ ධාතුවක්. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස කියන්නේත් වායෝ ධාතුවේ ස්වභාවයක්. හුඟක් දෙනකොට ධාතු මනසිකාරයට යොමු වෙන්න ඒ නිසා වායෝ ධාතුව හුඟක් පහසු තැනක් වෙනවා. හැබැයි ඔය කියනවා වගේ ඇතම් කෙනෙකුට ඕකට අවධානය යොමු කරගෙන ඉන්නකොට කායික වශයෙන්ම ඒක මේ දැනෙනවා මේ යම් දෝලනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් යම් පැද්දෙනවා එහාටයි මෙහාට පැද්දෙනවා පොඩ්ඩක් කැරකෙනවා වගේ දෙයක්. ඒක තමන්ට දැනෙනවා වගේ මේක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක දැන් හුඟක් පාලනය කරගන්න ඒ කියන්නේ පාලනය කරගන්න කියනට වචනෙට වඩා කියන්නේ ඉන්න බැරි තරම් මේ කය මේ ලොකුවට කරකිනවා නම් ඉතින් ටිකක් ඕක වෙන ක්‍රමයක් යොදාගෙන මේ මග හරව ගන්න සිද්ධ වෙනවා. නමුත් මේක ඒ තරම් ප්‍රබලව මේ දරාගෙන ඉන්න බැරි තරම් ලොකු දෝලනයක් නෙමෙයි නම් ඕක පාවිච්චි කරන්නයි තියෙන්නේ භවනාව සඳහා. මොකද ඔතන කියන්නේ අපිට පුළුවන් කෙලින්ම අත්දැකීමෙන් බැහැර වෙලා අත්දැකීම දිහා බලන්න. මොකද ධාතු ධාතුන්ගේ ස්වභාවය දැක ගන්න ධාතු ලක්ෂණ මතුවලා තියෙන්න ඕනේ. දැන් හොඳ ධාතු ලක්ෂණයක් ධාතු ස්වභාවයක් මතුවලා තේනවා. ඒ ධාතු ස්වභාවය අපි බොහොම මධ්‍යස්තව ඒක අපේ නෙමෙයි වගේ එයාට කැමති විදිහට හැසිරෙන්න දීලා අපි හොඳින් නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ නිරීක්ෂණය හරහා තමයි අපිට තේරෙන්නේ මේක මේ මගේ පාලනයෙන් තොරයි. ඒක එයාගේම ස්වභාවයක් වශයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා හේතුඵල ධමයක් වශයෙන්. එයා කැමති වෙලාවක් පවතිනවා කැමති වෙලාවක් ඉන්නවතිනවා. ඒ කොච්චර වෙලාවක් يعني කොයි විදිහටද මේක දෝලණය වෙන්නේ කියලා මට කිසිම පාලනයක් නැහැ. ඔන්න ඒ වගේ අපිට අර මේ දේ දිහා බලන්න බලන්න අපිට එකාත්තකින් අත්හැරීමක් සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ දේවල් ගැන අපි අර මමත්වයෙන් අල්ලගෙන මේ කය ගැන ලකුවට තිබිච්ච අයිතියක් තහවුරු කරන ගතිය නැත්තම් මේක මට පාලනයට යටත් කරගන්න පුළුවන් කියන ගතිය ඒ ඔක්කොම ටික ටික අර මේක දිහා නැවත නැවත දකින්න දකින්න අපේ හිතෙන් අයින් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක බොහොම නිහඬ මනසකින් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ආනාපාන සතිය හරහා එනවා එකඟතාවය හදා ගන්නවා. ඊළඟට මේ විදිහට අපිටම කායික වශයෙන් දැනෙන යම් වේදනා ස්වභාවයක් වෙන්න පුළුවන්, ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒවට හොඳින් අවධානය යොමු කරද්දී ඔය වගේ දේවල් පටන් ගත්තයි කියලා නේච්චර මේ කරදරයක් කරගන්න නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නේ. මම හිතනවා මේක දරා ගන්න පුළුවන් මට්ටමක තියෙනවා කියලා. කියන්නේ ලකුවට මේ බරපතල මට්ටමක් නෙමෙයි කියලා. ඒ නිසා මම නම් හිතනවා මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. තව නිකන් අත්දැකීමක් වශයෙන් කියන්න පුළුවන් අත්දැකීමක් කියන්නේ අනිත් කෙනෙක්ගේ අනිත් යෝගීන්ගේ අත්දැකීමක් වශයෙන් කියන්න පුළුවන් ඇතැම් අයගේ ඕක ටිකක් බොහොම දරුණුවටත් සිද්ධ වෙනවා ඇතැම් අය ඉතින් මේ කියන්නේ සමහර අය ඉන්නවා මේ වැඩසටහන් වල සහභාගී වෙන අයම ඉතින් ඇතැම් අය කෙනෙක් කියනවා ඉදිරියට අවධානය යොමු කරගෙන සතම් වෙලාවට මේ හිතා ගන්න බැරි තරම් බොහොම ප්‍රබලවම කැරකෙන වගේ තත්යකට එනවා එන අයත් ඉන්නවා. දැන් මම හිතනවා මේක මෙච්චරම මට්ටමට ගිහිල්ලා නැහැ කියලා. දැන් බොහොම සුළු වශයෙන් සිද්ධ වෙන දෝලනයක් නම් ඒක හරහා යන්න ඒක ගැන කරදරයක් කරගන්නේ නැතුව. සක්මන් භාවනාව. පාද දෙකටම සිත යොමු කරමින් මා සක්මන් භාවනාවේ යෙදෙන්නට විය. ලනුපැදිරේ සක්මන් කරන විට ගොරෝසුවට දැනෙන්නට වූ අතර එහිදී කකුලේ විලුඹ දෙසට සහ ඇඟිලි තුඩු වලට ගොරෝසුවත් කකුලේ මැදට සාමාන්‍ය තරමක අඩු ගොරෝසු ස්වභාවයකුත් දැනෙන්නට විය. තවද කකුල ඉස්සීමට පෙර ඇඟිලි තුඩු වලින් තල්ලු කරන්නාක් මෙන් දැනේ. විශේෂයෙන්ම මාපට ඇඟිල්ලෙන්. මේ අන්දමින් ටයිල් පොළවේ <clears throat> සියුම් සහ සීතල වෙඳීමක්ද වැලි පොළවේ සක්මන් කිරීමේදී ගොරෝසු සියුම් සහ මධ්‍යස්ත බවක්ද දැනෙන්නට විය. එසේම ඔබ වහන්සේ කමඨහන් පිරිසිදු කිරීමේදී දෙන උපදෙස් මත මාද සිත කයෙන් වෙන්ව තබා ගනිමින් ඇඳක සිට නිරීක්ෂණය කරන්නට විය. මෙය අමුතුම අත්දැකීමක් ලෙස පෙනෙන්නට වූ අතර එම අවස්ථාවේදී සිතට කිසිම බාහිර අරමුණක් නොයි. මේ ආකාරය දියුණු කරගත හැකි වේයයි මට හැඟේ. එසේ වැඩි දියුණු කරගෙන ඇති වූත් නාම රූප දෙක වෙන්ව හඳුනාගත හැකි වේයයි සිතමි. මේ මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ වටිනා උපදෙස් උපේක්ෂාවෙන් හා නොයිවසිල්ලෙන් සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ කියන්නේ අපි ක්‍රමානුකූලව හිත අරමුණෙන් අයින් වෙන එක තමයි වටින්නේ. අපිට මේක බලෙන් කරනවා කියන එකට යන එක සුදුසු නැහැ. කියන්නේ අපි බුදුහාඳුරෝ පෙන්වන්නේ ඇත්තටම බොහොම ක්‍රමවත් මාර්ගයක්, පියවරෙන් පියවර වැඩෙන මාර්ගයක්. උදාහරණයක් වශයෙන් ඔය අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන චේතනාකරණීය සූත්‍රය කියලා සූත්‍රයක්. මේකෙදී එහෙම බුදුරජාන් වහන්සේ හරිය ලස්සනට පෙන්ලා දෙනවා අපි හිතමු පටන් ගන්න ඇත්තම සිල්වන්ත తත්වය මත සීලවන්ත කියන ස්වභාවය මත බුදුරජාන් වහන්සේ කියනවා අන්න යම් කෙනෙක් සිල්වත් වුණා නම් එයාගේ හිතේ ඒ සීලය හරහා අවිප්පටිසාර ස්වභාවයක් නැත්නම් හිතේ විපිලිසර භාවය දුර්වීම කියන එක ස්වාභාවිකවම සිද්ධ වෙනවා ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා ඒ කියන්නේ හිත විපිලිසර වෙලා තමන්ට තමන් චෝදනා කරන ගතියක් තමන්ගේ ඇද හොයන ගතියක් නැත්නම් තමන් අසත්පුරුෂයි කියලා නිකන් තමන්ව චෝදනා කරන ගතියක් ඇති වෙන්නෙම නැහැ තමන් සිල්වන්ත නම්. නිසා සිල්වන්ත බව හරහා ඔන්න බුදුහාඳුර කියන මේ අවිප්පටිසාරය කියන එක ඇති වෙනවා කියලා. අන්න අවිප්පටිසාරය කියන එක ඇති වෙනවා නම් ඔන්න සියුම් ප්‍රමෝදයක් ඇති වෙනවා කියලා කියනවා. සියුම් ප්‍රමෝදයක් ඇති වෙනවා නම් ඔන්න ඒක ප්‍රීතියක් දක්වා වර්ධනය වෙනවා කියලා කියනවා. එහෙනම් ප්‍රීතියක් දක්වා වර්ධනය වෙනවා නම් ඔන්න ඒ හරහා කායික පස්සද්ධියක් ඇති වෙනවා කියලා කියනවා. කාය පස්සද්ධියක් වෙනවා නම් ඔන්න සුඛයක් සැපයක් පහළ වෙනවා කියනවා. සැපයක් පහළ වෙනවා නම් ඊළඟට සමාධියක් පහළ වෙනවා කියලා. සමාධියක් පහළ වෙනවා නම් අන්න ඒ සමාධි භව නැත්නම් සමාධිය පදනම් කරගෙන අපිට පුළුවන් විපස්සනාවකට යන්න හොඳින් නිරීක්ෂණය කරන්න. අන්න කියනවා බුදුහාමුදුරුවෝ මේ සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. හොඳට මේ සමාහිත බව පාදක කරගෙන ඊළඟට අපි මේ දේවල් නිරීක්ෂණය කරනකොට අන්න ඇත්ත ඇත්තටින් තේරෙන ගන්නවා කියලා කියනවා. ඊළඟට යථාභූත ඥාන දර්ශනයක් ඇති වුණා නම් ඇත්ත ඇත්තටින් තේරෙනවා කියන්නේ ත්‍රිලක්ෂණයේ වැටහීමක් ආදීනව ප්‍රකට වීමක් අන්න ත්‍රිලක්ෂණේ වැටහුණා නම් අන්නේ ආදීනව ප්‍රකට වුණා නම් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක මේ ධර්මතාවයක් කියලා කියනවා. ඒකට අලුතෙන් අපි නිබ්බිදාවක් පහළ වේවා කියලා චේතනාවක්වත් පහළ කරගන්න අවශ්‍ය නැහැ. ඒකමයි මේ චේතනාකරණීය කියන සූත්‍රයේදී මේ චේතනා කියන මේ ශීර්ෂයෙන් කියන්නේ මේ එක එක කොටසක් බොහොම ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ දහමක් ප්‍රගුණ වීමක් නැත්තම් ධර්මතාවයක් වශයෙන් දියුණු වෙනවා. මේ හේතු ටික සකස් වෙනකොට ඔන්න ඵලය එනවා. එතන ආය හේතු ටික සකස් වෙනකොට ආයෙත් ඵලයක් එනවා. ආය හේතු හේතු ටික සකස් වෙනවා ඊළඟ ඵලයක් එනවා. එතකොට ඊළඟට මේ විදිහට නිබ්බිදාවක් පහ වුණා නම් ඊළඟට අතහැරීමක් සිද්ධ වෙනවා. අතහැරීමක් සිද්ධ වුණා නම් ඊළඟට තියෙන්නේ ඒ කියන්නේ මේ කියන්නේ අතහැරීම කියන එකක් එකක අවස්ථාවක් තමයි ඔය ඇත්තරම අරමුණෙන් හිත ගිලිහිලා අරමුණු කියන්නේ අපි දකින අරමුණේ තියෙන ආදීනව ප්‍රකට වෙනවා නම් එතන ත්‍රිලක්ෂණයක් ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය ඒකේ තියෙන පෙළන ස්වභාවය ඒකේ අපේ පාලනයෙන් තොර ස්වභාවය අනාත්ම ස්වභාවය වැටහෙනවා නම් අන්න අරමුණ අතහැරෙනවා. අතහැරලා සිත එයාටම ආවේනික නිදහසක් මුක්තින්න පටන් ගන්නවා. අනාරම්මන සතියකට පටන් අන්න ඒක ඉතින් අර මේ පියවරෙන් පියවර එන්න දෙන්නයි තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් පටන් ගත්තට මෙතන මේ දහමක් දිනු වෙන්නේ. දහමක් වැඩෙන්නේ හේතුඵල දහමක් මෙතන තියෙන්නේ. ඉතින් අපිට තියෙන හේතුන් ටික ක්‍රමානුකූලව සකස් කරමින් යන්න. ප්‍රතිඵලය එතකොට හේතුන් ටික හොඳට ප්‍රමාණිකෝලව සකස් වෙලා ඒකේ වමනා කරන යම් පමණක මේ පමණකට ආවනම් තෘප්තිමත් භාවයට ආවනම් ඔන්න ඊළඟ ඵලයේ ස්වාභාවිකවම පහළ වෙනවා. නිසා අර අනිත්‍යයට කිව්ව පමණින් තමන් ඒ කියන්නේ ඉස්සරහා පියවරට යන්න යන යන්න උත්සාහ කිරීම වෙනුවට කරන්න තියෙන දැන් ඉන්න මොහොතේ දැන් කර කර ඉන්නේ මොකද්ද? ඒක සාර්ථකව කරන්න. ඒක මුළු හදින් කරන්න. එතකොට ඒ ටික ගන්නට සම්පූර්ණවට අන්න ඊළඟ පියවරට ඉබේටම යනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවේ යෙදෙනකොට අපි හිතමු දැන් ඔන්න අපි වම දකුණු කියාගෙන නම් යන්නේ අපි ඒ දේ කරගෙන යනවා. ඊළඟට හොඳට දැන් අපි හිතමු හිත පිට යන ගතිය අඩු වෙලා දැන් වම දකුණ කියන එකත් එක ඉන්නවා. එන්නේ ඊළඟ පියවර වශයෙන් ඔන්න බලන්න පුළුවන් වම දකුණ කියන්නේ නැතුව දැන් හිත ඉන්නවද යා විසින්ම මේ අරමුණේ. අන්න බලාගෙන යනකොට අපි හිතමු ඒකත් සාර්ථකයි නම් ඔන්න ඊළඟට පුළුවන් තව ටිකක් විස්තර බලන්න. මොනවාද දැන් මෙතන තියෙන ධාතු ලක්ෂණ කියලා බලන්න පටන් ගන්න පුළුවන්. එතකොට අන්න ක්‍රමානුකූලව ඊළඟ පියවරට එනවා. ඒක බලබලා ඉන්නකොට ක්‍රමානුකූලව ඒ කාලයක් තිස්සේ ඒ ඒ ඒ ධාතුන් මෙතන හොයලා බලනකොට ක්‍රම ඒක කාලයක් තිස්සේ කරනවත් එක්ක අනේ ඉබේටම අන්න ඒවැයි පොදු ලක්ෂණ ටික පේන්න ගන්නවා. අන්න පොදු ලක්ෂණ ටික පේනවා කියන්නේ ත්‍රිලක්ෂණේ වැටහීමක්. මේ පොදු ලක්ෂණ ටික පේනවා නම් තමයි ඊළඟට ටික ටික මේක ඈතට ඈතට යන්න පටන් ගන්න යන්න නිකන් හරියට වෙන කෙනෙක් සක්මන් කරනවා අපි බලන් ඉන්නා වගේ පැත්තකට එන්නේ. ඉතින් ඒක අර පේවරෙන් පේවර ක්‍රමානුකූලව වැඩෙන පාරක් තමයි බුදුහාඳුරු පෙන්වන්නේ. ඉතින් අපිට තියෙන්නේ දවසේ අදාළ කටයුතු ටික කරන්නයි තියෙන්නේ. එහෙම ටික ඒ කියන්නේ ඒ වැඩ ටික කරනවා නම් ක්‍රමානුකූලව එතකොට භාවනාව පියවරෙන් පියවර වැඩෙනවා. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආදුනික යෝගිනියක් මි මම සක්මන් භාවනාව කරන්නේ පළමු වතාවටය වම දකුණ වශයෙන් භාවනා ශාලාවේ සක්මන පටන් ගත්ෙමි රළු බව ගොරෝසු බව තද බව දැනිමින් ටික වේලාවක් සක්මන් කරන විට මට දැනුනේ මා පොළොවට අඩියක් පමණ ඉහළින් සක්මන් කරන බවකි. එසේ සුළු වේලාවක් සක්මන් කරන්නට ඇත. ඉන්පසු මගේ සිත විසිරී ගිය අතර පාදයේ ස්පර්ශය ලනුපැදුරේ තදින් ඇලෙන ස්වභාවයක් අත්විඳෙමි. ඊට පසු දිනද සක්මන් භාවනාව කරන විට ඔසවනවා ගෙන යනවා තබනවා මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එවිට තද ගතිය, ගොරෝසු ගතිය හා වැලිවල සිනිදු බව, සීතල බව පාදයට දැනුනි. සක්මන පෑ භාගයක් පමණ කරගෙන යන විට මගේ පාදය වැලිවල ඇලෙන බවක් දැනුණු අතර මා පෑ භාගයක් පමණ සක්මන් කර අවසන් කළෙමි. අද දින උදෑසන සක්මනට යෑමේදී මම සිහිය පිහිටුවමින් පඩිපෙළ නගින විට ගලක් යටිපැතුලේ ඇනීම නිසා දැඩි වේදනාවට පත්විය. මම වේදනාව මෙනෙහි කරමින් පඩිපෙළ නැග වැලි මළුවේ සක්මනේ යෙදුණෙමි. ඒ අවස්ථාවේ වැලි තුවාලයේ තැවැරෙන වාරයක් පාසා වේදනා දුම් අතර එයද මෙනෙහි කරමින් දෙකටම සක්මනේ යෙදුණි. යෙදුන අතර ටික වේලාවකින් එය පහවි නැවතත් මා මා ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් සිහිය පිහිටුවාගෙන සක්මනේ විනාඩි 45ක් පමණ ගත කළෙමි. අවසානයේදී සිතුවිලි කීපයක් පැමිණීම හේතු කොටගෙන සිත විසිරෙන අතර ඉන්පසු මා පර්යංක භාවනාවට පැමිණෙමි. පර්යංක භාවනාව මා ආනාපාන සති භාවනාව කළෙමි. ටික වේලාවක් භාවනා කරන විට මුල් දෙදින තුල මූණ පුරා නලියන ස්වභාවයක් ඇති වී එය කසන තත්වයට පත්විය. ඒ ගැන මෙනෙහි කරමින් මා දිගටම භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු ආස්වාස ප්‍රස්වාස කරන විට දෙස බලන විට උදරයේ පිම්බීම හා හැකිලිම තේරුම් ගත්ෙමි. ටික වේලාවකින් එසේ නිරීක්ෂණයේ පසුවන විට නැවත නාසිකාග්‍රයේ උඩු තුල මත හුස්ම වැටෙන අයුරු දැනිනි. ඉන්පසු දකුණු නාසයෙන් ආස්වාස කරන බවත් වම් නාසයෙන් පිටවෙන බවක් දැනුණු අතර මේ වාර කීපයක් නිරීක්ෂණය කරන විට මට දැනී ගියේ හුස්ම ආස්වාස හුස්ම දිග බවත් පිට කරන හුස්ම කෙටි බවත් තවත් ටික වේලාවක් සිටින විට මට දැනුනේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් දෙකම එක සමාන බවකි. පසුව හුස්ම නොදෙනී ගිය අතර මා හිස් අවකාශයකට යොමු වේ. යොමු විය. එහිදී සිතුවිලිවත් හුස්මවත් මට නොදෙනී ගියේ. අද දින මා ආනාපාන සති භාවනාවේ ආස්වාස පාස්වාස කරන විට උඩුතොල මතම මද රස්නයක් දැනෙන්නට විය. සාමින් වහන්ස ආධුනික යෝගිනියක් වන මාහට උපදෙසක් ලබා දෙනසේක්වා. ඔබ කළ තියෙන හොඳයි. ඒ කියන්නේ කියන ඒ කියන්නේ බුදුහාඳුර පෙන්වන පීලවලටම තමයි ඇත්තම ගිහිල්ලා තියෙන්නේ. කතකින් බැලුවාම. ඒ කියන්නේ අපි ඒ මේක එකතකින් බුදුහාඳුරෝ පෙන්වන්නේ නිකන් එකතක අර මේ ස්වභාව දහමක් වශයෙන් මේක දියුණු වෙන හැටි. ඉතින් අපි අර අනිත්‍යය වශයෙන් මේක වැඩුවට ඉතින් එක අපි හැමෝටම තියෙන එක්තරා අන්තම පහ පොදු ස්වභාවයක්. ඉතින් මේ පොදු ස්වභාවයක තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ ධර්මයක් වශයෙන්. ධර්මයේ වශයෙන් බුදුහාඳුරෝ පෙන්වන්නේ එක්තරා න්‍යාය න්‍යායක් ධර්මතා රාශියක්. ඒක ඉතින් අපි මිනිස්සය වශයෙන් හැමෝටම පොදුයි. ඉතින් අපි ක්‍රමානුකූලව භාවනා වඩනවා නම් ඒ බුදුහාඳුර කියපු පීවර අනුව තමයි බොහෝ විට මේක සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැන් දැන් මේක කියලා තියෙන විදිහට අපි තුමු ඔන්න හිතිය සිහිය පිහිටව ගන්නවා. සිහිය පිහිටව ගත්තට පස්සේ ටික ටික මේවා තියෙන සියුම් ලක්ෂණ වැටහෙන්න ගන්නවා. අපි තුමු ආස්වාසය එක නාස්පුඩුවකින් යනවා ඊළඟ නාස්පුඩුවෙන් ප්‍රස්වාසය යනවා. ඔන්න ඔයගෙ නිකන් අපිට අපිට මේකෙත් සිද්ධ වෙන දේ තේරෙන්න ගන්නවා. අපි අනිත් දේවල් ඔක්කොම අමතක කරලා මේකෙම ඉන්නකොට ඔන්න තේරෙනවා සමහරවිට මේක එකක් දිගයි එකක් කොටයි වගේ දේවල් තේරෙන ගන්නවා. ඒවා තේරෙනවා කියන්නේ අන්න ටික ටික අපි හොඳට මේ අරමුණ තුල নিমগ্ন වීමක්, අරමුණට හොඳට බැස ගැනීමක් සිද්ධ වෙනවා. බැස ගැනීමක් සිද්ධ වෙනවා නම් අන්න මේ අරමුණේ මුල මැදාග හොඳට තේරෙනවා. තේරෙන වශ තේරීමේ වශයෙන් අන්න පස්සම් භයං කාය සංඛාරං අසසිසාමිති සික්කති කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේකේ කායानुපස්සනා කොටසේ අවසාන පියවර වශයෙන් කියනවා මෙන්න හුස්මලට තැම්පත් වෙනවා. දැන් එතකොට ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියලා වෙනසක්වත් තේරෙන්නේ නැහැ. කියන්නේ අර ආස්වාසයි ප්‍රස්වාසයි කියලා වෙන් කරගන්න තිබිච්ච හැකියාව පවා දුර වෙලා හුදු දැනීමක් පමණක් බවට පත් වෙනවා. ඉතින් මේ දේ සිද්ධ වෙනවා කියන්නේ ඉතින් අපේ ක්‍රමානුකූලව අපේ හිත හොඳට එකඟ වේගෙන යනවා, සතිය දියුණු වෙනවා, සමාධියක් දියුණු වෙනවා කියන එක. ඒක කරලා තියෙනවා හොඳයි. දෙකට කරගෙන යන්න. බලන්න දැන් අපි හිතමු මේ தත්වයට එන්න මුලදී අපි හිතමු විනාඩි 45ක් ගත වුණා කියලා. ඔක්කොම පියවර ක්‍රමානුකූලව පහුවෙලා ගියා. ඊට 45කදී ওই தත්ත්වය අත්දකින්න. මේක ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න විනාඩි 45ක් යන එකක් නෑ. අපි දුම් විනාඩි 35කදී එන්න පටන් ගන්නවා. ඊළඟට ඔන්න විනාඩි 30කදී මේ தත්ත්වය අත්දකින්නවා. විනාඩි 25කදී අත්දකින්නවා. අන්න ඒ වගේ මේ මේ தත්ත්වයට එන්න ගත වෙන කාල පරිච්ඡේදය අඩු වෙනවා. ඉක්මනට මේ தත්ත්වයට එන්න ගන්නවා. ඒ වගේමයි අර ඒ ඒ පියවරදී අපි ගත කරන කාල පරිච්ඡේදය අඩු වෙනවා. හුඟක් දැන් හැම පියවරක්ම අහු වෙන්නෙත් නැහැ. ඉක්මනටම අර සමනය වෙන පැත්තට එන්න ඉඩ තියෙනවා. ඒ තමන් තේරුම් ගනිමින් යන්න තියෙන්නේ. එහෙම වෙනවා නම් ඒ කියන්නේ ඔන්න තව තවත් ඔන්න සතිය දියුණු වෙලා. තවත් හිතේ සමාධිමත් භාවයේ දියුණු වෙලා. මොකද Tamanට ඉස්සෙල්ලා නම් ඒ සමාධිමත් බව ඇති කරගන්න විනාඩි 45ක් ගත වුණා. ඔන්න දැන් නම් විනාඩි 35න් සමාධි වෙනවා. 35න් හිත එකඟ වෙනවා, තැම්පත් වෙනවා. ආස්වාස ප්‍රසවාස වෙන් කරගන්න බැරි තරමට සියුම් වෙනවා. ඊළාට ඔන්න විනාඩි 20න් මේ தත්ත්ව වෙනවා. ඒ කියන්නේ අන්න ක්‍රමානුකූලව භාවනාව වැඩෙනවා. එහෙම අපිට විනාඩි 20කින් වගේ විනාඩි 30කින් වගේ තැම්පත් වෙලා මේ සමාධිමත් භාවය පවත්වන්න පුළුවන් නම් අපි තව ටිකක් ඉස්සරහට යමු. එතෙක් තව ටිකක් ඔය දේම කරන්න, තව තව ප්‍රගුණ කරන්න. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා කරනුවේ ආනාපානා සති භාවනාව. අද උදේ පරයන්කය. විනාඩි 45ක් සක්මන් කර මට ආදාළ ස්ථානයේ හිමින් සතිමත්ව ඉඳගැතිමි. මා දැන් මෙතන ලෙසත් කයේ ගැටෙන ස්ථාන කීපයක් ගැනත් විමසා බලා කය දෙසට සිත යොමු කළෙමි. පළමුව මට විදුලි පරිපලක් කියලට යනවාක් මෙන් යම් ශක් ශක්තියක් කම්පන චංචල ඉහළට යනවා දුටිමි. අනතුරුව නාසිකාග්‍රේට හිත යොමු කළ විට ඊතා සෙමින් හුස්ම රැල්ල ඉහළ පහළ යන අයුරු දැකගතිමි. මෙම හුස්ම රැල්ලේ ස්වභාවික ලක්ෂණත් ධාතු ලක්ෂණත් මුල මැද අගත් දෙස ඊටමත් විමසිලිමත්ව බලා සිටියෙමි. මෙසේ බලා සිටින විට ක්‍රමෙන් හුස්ම රැල්ල කෙටි විය. නාසිකාග්‍රය අවට ටික ටික තදට දැනිණ. මෙය ක්‍රමයෙන් මුහුණ ඉදිරියට තව තව දුරටත් පැතිරුණි. හුස්ම නොදැනේ. මෙම ගතිය තරමක් අපහසුයෙන් බලා සිටියෙමි. ඒ අතර අවට සිසිල්ව දැනේ. නිස්කලංකයි. සතුටක් ඇත. ඊටමත් විමසිල්ලෙන් මේ ගණයේ දෙස පැය එකමාරක් බලා පාමන බලා සිටියෙමි. ක්‍රමයෙන් ගණය නොදෙනී ගියා. පහසුවත් සුවයක් දැනුණා. මගේ අකණ්ඩ වීරය පිළිබඳව සතුටුයි. තවමත් සතුටුයි. ඒ සුවයෙන් කකුල දිගහැර තවත් පැය භාගයක් පමණ පසුව හිමිහිට මතු හුස්ම රැල්ල දෙස බලා සිටිමි. සිටියෙමි. සක්මන වම දකුණ ලෙසද ඔසවනවා යවනවා ලෙසද ඊට කෙටි වේලාවක් සක්මන් කරමි. පාදවලට දැනෙන ස්වභාවික ලක්ෂණ හා ධාතු ලක්ෂණ මුල මැද අග ලෙස බලා සිටමින් ගමන් කරමි. සතිමත්ව වරින් වර සිතුවිලි විත් හිසේ සිතුවිලි විත් නැවත යයි. පැයක් පමණ මෙසේ සක්මන් කරමි. ස්වාමින් වහන්සේ මාස දෙකක් පමණ මෙසේ ධාතු ලක්ෂණ බලා සිටිමි. ඊළඟට උදේවය බලනවාද? උපදෙසක් ලබා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තව ටිකක් බලන්න තමයි තියෙන්නේ. <laughs> මොකද අර කියන්නේ කායේ කායනුපස්සේ විහෙරති කියලා මේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. මොකද ඒක වාසය කරන්න වෙනවා ඒ දේ බලමින්. ඒක අපිට يعني ඊළඟ පියවර දැනගෙන හිටියට අපිට බෑ ඒකට නිකන් තල්ලු වෙලා යන්න. එහෙම නැත්නම් බලෙන් එතෙන්ට යන්න බෑ. ගිහිල්ලා වැඩක් නැහැ. මොකද මෙතන වමනා කරන හේතු ටික සම්පාදනය වෙලා නැහැ. අපි තේරුම් ගන්න තියෙන අපි පියවර ටික දන්නවා. මෙන්න මේකයි ඉස්සරහට වෙන්න තියෙන්නේ කියලා අපි දන්නවා. නමුත් ඒක වෙලා නැත්තම් තාම අපිට ඒක බලෙන් ඇති කරන්න බෑ. අපිට තියෙන මේ වමනා ටික කරගෙන යන්නයි තියෙන්නේ. මේකයි මම අර මුලින්ම මතක් කළෙත් ඒකයි මේක පියවරෙන් පියවර යන ගමනක් තියෙන්නේ. ක්‍රමානුකූලව හේතු ටික සම්පාදනය වෙනකොට ඊළඟ කොටසට ඉබේටම යවෙනවා. ඒ නිසා දැන් මෙතන මට තේරෙන විදිහට ධාතු ලක්ෂණ ටික මතු කරගෙන තියෙනවා නැත්නම් පෞද්ගලික ලක්ෂණ මතු වෙලා තියෙනවා. ඒ ඒ ටික දැනගනිමින් යන්න මොකද මේ එකකින් එකකවත් හානියක් නැහැ. අපි එක කොටසකවත් ඒ කියන්නේ එයා වමනා කරන කාලේ ගත කරා කියන එකේ කිසිම හානියක් නැහැ. අපිට මේක කලබල වෙලා කරන්නත් බෑ. ඉතින් අපි හුඟක් වෙලාවට හිතනවා භවනාව ටට්ටක් ගාලා මට කරගන්න ඕනේ. මේ ඉක්මනක් ඉතින් අපිට හරියට තේරවනේ. හරි හදිස්සියක් තියෙනවා. නමුත් මේ හදිස්සියට කරන්නත් බෑ මේක. මොකද ඉතින් ඒ කියන්නේ හදිස්සියට කරන්න ගියාම සිද්ධ වෙන දේවල් අපිම ඉතින් මේ මේ හදිස්සියේ අපි තුම අපි හදිස් වෙලා ඔන්න කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න ඔලුව කැක්කුම ගන්නවා. ඊට පස්සේ ඔන්න අතපය රිදෙන්න ගන්නවා. ඉතින් දින් දෙයක් නැති වෙනවා. ඒගේ নানা ප්‍රකාර ප්‍රශ්න වෙනවා. ඊට ආයෙත් ඉතින් පටන් ගන්නවා නෑ. එච්චර වීරෙන් බෑ. මෙන්න මේ මට්ටමින් යන්න ඕනේ කියලා තම තමාම තමයි තේරුම් ගන්න. අපි ඉතින් අර ඉක්මනට මේක කරගන්න ඕනේ කියන වෙලාවට විදිහට සමහරලාට කරන්න ගියාට එහෙමම යන්නත් බෑ. භවනා සඳහා යම්කිසි ගන්න ගත වෙන කාලයක් තියෙනවා. තේ කාලේ දෙමින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් කළා තියෙනවා හොඳයි. ඒ නිසා තව ටිකක් ඔය ධාතු ලක්ෂණ ටික බලන්න. ඒ කියන්නේ තමහර වෙලාවට අපිට මුලින් පෙනෙන ධාතු ලක්ෂණ වලට අමතරව තව ධාතු ලක්ෂණ තියෙනවා. අර උදාහරණයක් වශයෙන් දැන් ටයිල් පොලවක සක්මන් කරද්දි තද ගතිය Tamanට මුලින් දැනෙනව වෙන්න පුළුවන්. නමුත් ඊට අමතරව මෙතන සිනිඳු ගතියකුත් තියෙනවා. ඊට අමතරව මෙතන සිසිල් ගතියකුත් තියෙනවා. අන්න ඒ වගේ අපේ තව තව ලක්ෂණ බලන්න බලන්න අපේ ඇතුලේ තියෙන යම් යම් ಗುಣධර්ම තියුණු වෙනවා. ඒ කියන්නේ අපි මේ බාහිර අරමුණක් පාවිච්චි කරනවා. ඇතුළත ගුණයක් දියුණු කරගන්න. ඇතුළත වමනා කරන මේ බෝධිපාක්ෂික ධර්මයක් දියුණු කරන්න. උදාහරණයක් වශයෙන් අපි එතන එතන වර්තමානයේ ඉන්නකොටන සතිය දියුණු වෙනවා. ඊළඟට මේවා ගැන හොඳට විමසිල්ලෙන් බලනකොටන ධම්මවිචයක් දියුණු වෙනවා. ප්‍රඥාවක් දියුණු වෙනවා. ඊළඟට මේ දේ අඛණ්ඩව කරන්න නැවත නැවත කරද්දී ඔන්න වීරයක් දියුණු වෙනවා. ඊළඟට අපි හිතමු ආයි වැටෙනවා ඔන්න එපා වෙනවා. ඉතින් ආයෙත් ඔසවලා තියාගෙන ඔන්න ආයි වීරයක් දියුණු වෙනවා. ඊට අපි ගාන්ට ඒ තැනටම අවධානය යොමු කරද්දී ඔන්න සමාධියක් දියුණු වෙනවා. ඉතින් මේ හැම ක්‍රියාවක් කරාම ටික ටික අපේ මේ ගුණධර්ම තමයි දියුණු වෙන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න ඊළඟ පියවර එතකොට ක්‍රමානුකූලව Tamanටම දැනේවි. හිත සතියෙන්ම කියාවි ආ දැන් නම් මේ මට්ටමේ ඉන්න එක Tamanටම හැංගේවි ඒක. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනේ හරි අඩක් නිම වී ඇති අද දින උදෑසන ඔබ වහන්සේගේ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින බව ස්ථිරව අධිඨං කර පර්යංක සඳහා හිඳගතිමි. චතුරාර්යක්ෂ භාවනාව විනාඩි 7ක් පමණ මෙනෙහි කර ආස්වාසේ සහ ප්‍රස්වාසයේ කෙරෙහි සිත යොමු කළෙමි. සිත ඒකාග්‍ර වන අවස්ථාවේදී ඉතිපිසෝ ගාතාව අනුරෝම ප්‍රතිරෝම ලෙස ස්වල්ප වේලාවක් මෙනෙහි කළෙමි. ඉන්පසු තැන්පත් වී ඇති දෙයත්ල කෙරෙහි සිත ඒකාග්‍ර කළෙමි. විනාඩි 5කට පමණ පසු අත්ලේ තෙරපොම කම්පනයක් බවට පත්විය. ඒ ඊටාත්ම ප්‍රකටව නොදැනුනි. ප්‍රකට නොවුවද තරංග මාලාවක් ලෙස දැනුනි. මේ සමගම මගේ හෘද ස්පන්දනයේ යම් වෙනසක් දැනුනි. එය මේට පෙර සමාධියට පත්වන බොහෝ අවස්ථාවල අත්විඳෙමි. දෙයත්වල ඇති කම්පනය අවසන් වීමත් සමගම පාදයේ වේදනාවක් ඇතිවිය. ඒ නිරීක්ෂණය කරන විට ඊතා ඉක්මනින් අවසන් වී වෙන ස්ථානයක තෙරපුම ඇතිවිය. එක් තෙරපුමක් අවසන් වීමත් සමගම අනෙක් තෙරපුම ඇතිවන බව දැනුනි. එහෙත් ඒ කිසිදු තෙරපුමක් ඉතා ඉක්මනින් අවසන් වන අතර කම්පන දැනීම තෙක් ප්‍රබල ඒවා නොවිය. මේ කාලය තුලදී තෙරපුමම නිරීක්ෂණය කළ අතර අනිකුත් ධාතු ලක්ෂණ ඇති නොවිය. අවස්ථා දෙකකදී පමණ බඩවැල් ආශ්‍රිතව වාතයේ චලනයක් ඇතිවිය. බාහිර වශයෙන්ද මෙම කාලය තුල මට විවිධ අරමුණු අත්වින් දෙමි. ඒ අරමුණු හඳුනාගෙන අත්හැර දැමීමි. උදාහරණ ශබ්ද ශබ්ද ලෙස. සමහර අරමුණු සංඥා අවදිය දක්වාම දුර ඒ අවස්ථාවල මම දැන් මෙතන බව සිතමින් ස්වල්ප වේලාවක් ආස්වාස ප්‍රස්වාස දෙස බලමින් සිටින විට නැවතත් සිත සමාධිගත විය. මෙනි බාහිර අරමුණු පැමිණීම භාවනාව නිසියුරින් සිදු නොවන නිසාදයි සැකයක් සිටේ. මේ ආකාරයෙන් භාවනා කරන විට මට බාහිර සිට මේ අරමුණු නිරීක්ෂණය කරන බව යම්තමට දැනුනි. එය සම්පූර්ණ දැනීමක් නොවේ. gediya නාද වෙන තෙක්ම අපහසුවකින් තොරව අභ්‍යන්තර සහ බාහිර අරමුණු නිරීක්ෂණය කෙලෙමි. පෙර අවස්ථාවල භාවනාවට පසු අද්දුටු බෙල්ලේ සහ උරහිසේ වේදනාවන් මට අද දින නොදැනුනි. පෙර අද්දුටු ගෙල කඩාගෙන වැටීමක්ද සිදු නොවුනි. කාරුණික ස්වාමින් වහන්ස මම හරි මග යන්නේදයි පවසන්න. තව දුරටත් දියුණු කරගත හැකි ආකාරය පහදා දෙන්න. ඔබ වහන්සේට. හරි කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ හිත විසිරුණොත් අන්න ආයෙත් ආනාපාන සතියට ගිහිල්ලා තිනවා. ගිහිල්ලා ආයෙ එකඟතාවය හදාගන්නවා. නැවතත් මේ ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න එනවා. ඉතින් ඕක තමයි ඉතින් ටිකක් කාලයක් කරන්න වෙන්නේ. يعني මේ අපි සමස්තයක් වශයෙන් කය දිහා බලද්දී විවිධාකාර ධාතු ලක්ෂණ මතුවලා තියෙන්න පුළුවන්. ඒකෙන් අපිට ප්‍රකටව දැනෙන එකක් මුලින් අවද මේ අවධානය යොමු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. يعني අඩුවෙන් දැනෙන එකක් නේ ටිකක් වැඩියෙන් දැනෙන එකක් පාවිච්චි කරන එක පහසුයි. ඊළඟට ඒක හොඳට බලබලා ඉඳද්දී අපි හිතමු ඒක නොදැනී යනවා නම් ඒක අමාරු වෙනවා නම් ඔන්න ඊළඟ තැනකට යන්න පුළුවන්. ගිහිලා ඒක බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් අප මෙහෙම අර තනින් තනට මාරු වෙමින් තමයි මුලදී කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි හිතමු අපි මෙහෙම කරගෙන යනකොට ඔන්න එක තැනකට හොඳට Tamange හිත මේ බලන්න පටන් ගත්තා. ඒ කියන්නේ අනිත් තැන් වලට වඩා දැන් Tamanට දැනෙනවා මෙතන හොඳට හිත බැසගත්තා වගේ. සතිය හොඳට තහවුරු වුණා, හිතේ හොඳට යම් බැසගත්තා. අරමුණට මුහුණට මුහුණලා ඉන්න පුළුවන් ගතියක් ඔන්න දැන් හැදුනා කියලා Tamanටම තේරෙනවා. නම් ඊළඟ එකකට යන්නේ නැතුව එතනම බලන් ඉන්න. කියන්නේ සමානලාවට දැන් අපි මේ ධාතු මනසිකාරය කරගෙන යද්දී ටිකක් කලාතුරකින් වගේ තමයි මේ හරි සමබරතාවය එන්නේ. හිතන්න දැන් ඇඟිලි පහ මේ ඇඟිලි පහෙන් අපි අල්ලනවා නම් S2 පියාගෙන නම් මේ වැඩේ කරන්නේ. ඉතින් අපිට මේක මේ හරියටම වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. S2 පියාගෙන අපි මේ දේ කරන්නේ. නමුත් අපි මේ දේ කරනකොට යම් වෙලාවක මේක හරියටම මෙහෙම මේ රේකීය පාරක ඉඳලා අපි සාමාන්‍යයෙන් අලයින් වෙනවා කියලා කියන්නේ. අන්නේ ඒ හරියට මේකත් එක්ක සමපාත වීම සිද්ධ වෙනවා. සිද්ධ වුණා නම් ඊළඟ එකකට යන්නේ නැතුව අන්න බලන්නයි තියෙන්නේ. ආයි ඊළඟ අරමුණකට යන්න අවශ්‍ය නැහැ. මෙතනම හොඳට බලන්න මොකද්ද මේ සිද්ධ වෙන්නේ. ඒ අරමුණම හොඳට විමසිලිමත් වෙන්න. එතකොට අන්න ඒ අරමුණේ සම්පූර්ණ සිද්ධියම දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔය වගේ යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කාලයක් කරන්න ඕනේ. ඒ නිසා ඉදිරියට යන්න කියලා කලබල වෙනවා වෙනුවට මේ ගැන මේක හොඳින් බලමින්, මේ ගැන හොඳින් විමසමින්, දැනගනිමින් තව තව ලක්ෂණ මතු කර ගනිමින් කාලය ගත කරන්න. එතකොට ටික ටික මේකේ මේ හරහාම ප්‍රඥාව වර්ධනය වෙනවා. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ ඉතිරිකල භාවනා මධ්‍යස්ථානට කීපවරක් ඇවිත් තියෙනවා භාවනා කරන්න. ඒ වගේම පේරාදෙන සුබෝධාරාමේ අපි ධම්මජීව හම්දුරන් භාවනාවට සනාන සම්බන්ධ වෙනවා. මුල ඉඳන් කියන්නේ නැතුව අද මේ දැන් තියෙන තත්ත්වය පැහැදිලි කරන්නන්නේ ස්වාමීන් වහන්සේ. මම සාමාන්‍ය දියාගෙන ආව එක. හ්ම්. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව, සක්මන් භාවනාවත් පාරයන්කට ඉස්සෙල්ලා කරනවා. ඒක පාරයන්කය පියවර ක්‍රමයට කරලා සක්මන් භාවනාව පියවර ක්‍රමයට කියන්නේ දැන් වම දකුණට අවධානය යොමු කරපුවම තමන්ටම තේරෙනවා දැන් ඊළඟ පියවරට යන්න ඕන කියලා. එතකොට ඊළඟට උසවනවා තමන එක. දැන් ඊට පස්සේ තේරෙනවා ඊළඟ පියවරට කියලා. දැන් තියෙන தත්ත්වය තමයි දැන් සාමාන්‍යයෙන් එතකොට දැන් මම ඒක ක්‍රියාවලියක් ලෙස තමයි දකින්නේ. සිතිවි සිතිවිලිත් එනවා මේ මැද්දේ සිතිවිලිත් එන බව දකින්න සක්මන් ක්‍රියාවලියක් වශයෙන් කරනවා. එහෙම කරලා පැයක් විතර සක්මන් කරලා ඉවරලා දැන් සක්මනේදීත් දකිනවා මේ අර තද ගති සක් මේ ධාතු මේ පරිසරයේ තියෙන ධාතු ලක්ෂණක් දකිනවා තමන්ගේ ශාරීරික ධාතු ලක්ෂණක් දකිනවා සක්මනේදී සිදු වෙනවා අර සතුන් දගලන ගතිය මේ ඒ වගේ නලියන ඒ ගතිත් ඇති වෙනවා දිය ධාරාවක් ගලා යන ගතිය වගේ සක්මනේදීත් ඇති වෙනවා එතකොට ඒ පරිසරයේ වැල්ලේ ඒක දකිනවා ඊට පස්සේ කාර්යංකයට ඉඳ ගත්තාම දැන් සමාධිගත තත්වයක් ඇති වෙනවා. දැන් දවස් දෙකකට විතර ඉස්සෙල්ලා මේ ආමස අටට ඉඳගත් භාවනාවේදී විනාඩි දැන් සාමාන්‍යයෙන් මම පරයන්කෙට ඉඳපුවාම ආනාපාන සතියත් කරනවා කියන්නේ මෙහෙමයි වැඩියෙන් වැඩියෙන් දැනෙන දෙයට මම අවධානය යොමු කරනවා. ආනාපාන සති හුස්මට අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් සිතවිල්ලක් આવොත් ඒකට අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් ශරීරයේ දැනීමක් આવොත් ඒ වැඩියෙන් දැනෙන දෙයට දැක්ක දෙයට අවධානය යොමු කරනවා සිතට ආපු දෙයට. එතකොට ඒ අවස්ථා ඒ අවස්ථා තුනේදීම ඕන අවස්ථාවකින් සමාධිගත වෙන්න පුළුවන්. එදා මේ ශරීරයට අවධානය යොමු කරමින් ඉන්නකොට විනාඩි 5කින් විතර මේ හොඳ සමාධියක් ඇති වෙලා මේ සුදු ආලෝකයක් හඳ එළියක් වගේ ඇති වෙලා ඒතර දැන් මගේ ශරීරේ නෑ වගේ ශරීරේ ඇත්තෙම නෑ වගේ ශාරීරියේ පොඩි කැබලි කොටස් ටිකක් විතරයි ඉතුරුලා තියෙනවා දැක්කේ. මේ එතකොට හැබැයි ශරීරයට අපහසුතාවයක් නැහැ. මේ හිතත් ප්‍රබෝධමත් සතුටක් තියෙනවා සැහැල්ලු ගතිය. ඔක්කොම මේ තත්ති තිබිලා නිකම් පාවෙන ගතියකුත් තිබිලා අර ශරීරයේ එම ඒ කොටස් ගැනත් බලාගෙන එහෙම ඉන්නකොට තවත් ඒ ප්‍රබෝධමත් ගතිය තවත් වැඩි. ඒ වැඩිලා ඉන්නකොට මේ ඉවර වෙනකම් මේ තත්ත්වෙම හිටියේ. එහෙම තත්ත්වෙ ඉඳලා ඊට පස්සේ දැන් ඊට පස්සෙත් අර සමාධි ගතිය ඇති වෙනවා ඒ උනට සමහර අවස්ථාවල ඒක හැම වෙලාවටම මේක පොදු වෙන්නේ නැහැ සමහරකට කකුල් කැක්කුම් අල්ල නවත්තා තියෙනවා භාවනා කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා එහෙම තියෙනවා එතකොට ඒ විදිහට තමයි කෙරෙන්නේ දැන් එතකොට එතෙන්දි වාඩිලා භාවනා කරනකොට අර ධාතු කොටස් කියන්නේ අර ශරීරය පැද්දෙන ගතිය ශරීරය පුරාම එකපාරට ඉදිකට තුඩු වලින් වගේ එකපාරට හැමතැනකම වගේ අනින ස්වභාවයක් වගේ එනවා සමහරලාට. එහෙම එනවා මේ ඊට පස්සේ ගලාගෙන යන ස්වභාවය සතුන් නලින ඒව ඔක්කොම සිදු වෙනවා. එහෙම සිදු වෙලා මේ ඒ වෙලාවේ පහ වෙනකොට ඉතින් සමාධි ගතියකුත් එනවා සිත ඒ විදිහටත් තියෙනවා. ඔය ටික බලනකොට හිත සාමාන්‍යයෙන් එහෙම හෙදුවන්නේ නැතුව හිතේ සිතුවිලි අඩු වෙලා තියෙන තමන්ට තේරෙනවද? හිත මෙහෙමයි. එතන මේ අකමැති ගතියකුත් එනවා. දැන් අර ඉදිකටු වලින් අනින ගතිය වගේ එනකොට සතුටක් නෑ අකමැත්තක් දැන් හිතට සිතේ තත්වයක් බලනවා මම එතකොට. ඒකට අකමැත්තක් දක්වනවා. අර සමාධියට වගේ හිම නෑ. මේ ඒ විදිය දකිනවා. දැන් අර අර අර ආලෝකය තුල අර ශාරීරික කැබලි ටිකක් විතරක් දැකපු අවස්ථාවේදී මම ප්‍රබෝධමත් ගතියෙන් හිටපු එක මට දැන් නම් මම දැන් සතුටින් ඉන්නේ කලින් වතාවල සමාධිය ඇති වෙච්චාම ඇති වුණාම සාමාන්‍යයෙන් අර සතුටු සිටිවිල ඇති වෙච්චාම ඒක ටික වෙලා එච්චර වැඩියෙන් ඉන්නේ නැතුව ගිලිලා යන අවස්ථා තිබ්බා මේ සැරේ සතුටු සිටි ඇති වෙච්ච බවත් මම සිහියෙන් දැක දැක හිටියේ මම දැන් සතුටු සිතක් ඇති වෙලා තියෙනවා මේ ගැන කියලා ඒක දැක්ක නිසාම දිගටම ඒ විදිහම තිබුණා ඊට පස්සේ දැන් දැන් මම චිත්තානුපස්සනාව කරනවා සාමාන්‍යයෙන් චිත්තානුපස්සනාව කරන්න හේතුව තමයි වැඩි වෙලාවක් අපිට භාවනාවට යොමු වෙන්න පුළුවන් ඕනම තැනකදී ඒ කඩු කරන්න පුළුවන් ඒ ඕනම තැනකදී ඒක යොදා ගන්න පුළුවන් ඒ වගේම තියෙන නිදිමත ගතියක් ඇති වෙන්න චිත්තානුපස්සනාවේදී ඒ වගේම කකුල් කැක්කුමක් ඇති වෙන්නේ ඒක නිසා ලේසි නිසා ඒක කරනවා මෙහෙමයි කරන්නේ මම චිත්තානුපස්සනාවේ මේ දැන් කොහොමත් එදිනෙදා වැඩ කටයුතු කරනකොට මම ඒවට අවධානය යොමු කරමින් කරන්නේ වර්තමාන සිහිය පිටවගෙන කරන්න පුළුවන්. එතකොට හිතටත් මොකද වෙන්නේ කියලා දකිනවා. හරි. එතකොට දැන් මේ චිත්තානුපස්සනාව කරනකොට තියෙන தত্ত্ব තමයි මේ සිතිවිලි හඳුනා ගන්න පුළුවන්. එතකොට සිතිවිලි හඳුනා ගන්නකොට සිතිවිලි එන වේගය අඩු වෙනවා. හරි. ඊට පස්සේ එන ප්‍රමාණයත් අඩු වෙනවා ටිකක් සිතිවිලි දිහා බලා ඉන්නකොට. එන ප්‍රමාණයත් අඩු වෙනවා. ඊළඟ සිතුවිලි අතර දැන් එක සිතුවිල්ලක් ඇති වෙලා ආයෙ සිතුවිල්ලක් ඇති වෙනකොට තියෙන පරතරේ හරි පරතරයත් වැඩි වෙනවා එන්න එන්න මුලදී ටිකක් තිබිලා ඒ පරතරයත් වැඩි වෙනවා එතකොට මොයේ මෙනකොට සිතුවිලි දැන් මුලදී දැන් අසිහියෙන් බලා ඉන්නකොට සිතුවිල්ලක් ආපුවම අපි ඒවට ඇලෙන්ට ගැටෙන්න යනවනේ. ඒ ඇලීම ගැටීම සිහියෙන් බලනකොට ඇලීම ගැටීම ඇති වෙන්නේ බොහෝ දුරට. හැම වෙලාවෙම නෙවෙයි සමහර විට ඇලීමක් ගැටීමක් ඇති වෙලා මේ ප්‍රශ්න එහෙම ඒ කෙලෙස් වලට යට වෙන අවස්ථා තියෙනවා. එහෙම හැම අවස්ථාවකම නෙවෙයි. හරි. දැන් ඒකට සමහ සිහියෙන් ඉන්නකොට කෙලෙස් හිතවිල්ලක් ආවත් ඒකෙන් හානියක් කරගන්න. දැන් තරහක් මොකක් හරි එහෙම ගතියක් ආවත් මොන හරි මානයක් ආවත් මේ ආ මට මෙහෙම තරහක් ආවා මේ විදියට මානයක් මේ විදියට ආවාසාවක් ආවා කියලා දුකක් හිතෙන්නෙත් නැහැ. මේ මෙහෙම මට කෙලෙසයක් ආවා කියලා. මොකද ඒකෙන් මම ඒ ඇවිල්ලා එකෙන් වැඩ ගන්නව නෙවෙයි එහෙම ආවට ඉස්සෙල්ල නම් එහෙම ආපුවම දුකක් හිතුණා වගේ නෝන මට මෙහෙම හිතෙනවා කියලා එහෙම ගතියක් නැහැ එතකොට එහෙම කනගාටුවක් බියක් දැන් සමහරවිට තරහ එනවා මෙහෙම තරහක් ආවා සිටිවිල්ල දැන් තරහක් එනවා කියලා ඒක දිගට පවත්වන්නේ ක්‍රියාත්මක කරන්නේ සිටිවිලි එනමනේ සිටිවිලි එනකොට ඒ මේ ඊට පස්සේ බලා ඉන්නකොට අර தත්ත්වය ඇති වෙනකොට කෙලෙස් ඇති වෙනවා දකින්නවා. ඒකෙන් යම්සි හානියක් සිදු වෙනවා දකින්නවා. එතකොට ඒ කෙලෙස් නැති වෙලා ඇති වෙනකොට සමහරට මේ දැන් ඒවා දුර්වල වෙලා යනවා. දැන් මම ඒ දිහා බලා ඉන්නකොට සිතිවිලි දුර්වල වෙලා යනවා. දැන් මම බලා ඉන්න දැන් ගෙදරකට හොරෙක් එන එනකොට කවුරුත් බලා හිටියොත් හොරා යන්න යන්නේ. ඒ වගේ මම සිතිවිලි දිහා බලා වෙනකොට සිතිවිල්ල එන්නට යන අවස්ථා තියෙනවා. එතකොට මේ මගේ හැර ඒවා මගේ හැරලා යනවා. ඒකට සතුට වගේ දේවල් එනකොට සතුට ප්‍රීතිය වගේ දේවල් එනවත් ඇද්දුනා නරක අර හොඳ නැති ඒවා නෙවෙයි අනික් ඒවත් දකිනවා. ඒ වගේම මන් තුල හොඳ ಗುಣධාරෝ කියන්නේ හොඳ සිතිවිලි පහළ වෙනකොටත් ඒකක් දකිනවා ඒක වර්ධනය කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහ දකිනවා. එතෙන්දී හැබැයි ඒ කියන්නේ ඔය පැත්තේ යන චිත්තානුපස්සනාවේදී අපි සිතිවිලි වලට එහෙම හොඳයි නරකයි කියලා මේ හොඳ එක වර්ධනය කරන්න යන්නේ නැහැ. මෛත්‍රී සහගත හිතක් ආවත් ඒක සිතුවිල්ලක් පමණයි. ද්වේෂ සහගත හිතක් ආවත් ඒක සිතුවිල්ලක් පමණයි. මෛත්‍රී සහගත හිතක් ආවා කියලා මෛත්‍රී වර්ධනය කරන්න යන්නේ නැහැ. මෙතනදී මෛත්‍රිය මෛත්‍රී සහගත හිතක් පමණයි. ඒකට තැවිලා යන්න ඉඩ දෙනවා. අපි මේ මේ කුසල් අකුසල් දෙපැත්තම ගැන අපේ උපේක්ෂාවක් තියෙනවා. හිතෙන්ට දාන්න. එතකොට කොයි සිතුවිල්ල ආවත් ඒක හුදු සිතුවිල්ලක් පමණයි. ඒ ඒ පැත්තෙන් ගන්න. නෑ ඒක දැන් මේ සිතේ පිරිසුදු බවක් වගේ දැන් සමහර සිතුවිලි නැතුවම තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට සිතේ එතෙන්ට එතෙන්ට එන්න ඉඩ දෙන්න. ඔව් සිතේ. එහෙම කුසල් අකුසල් කියන දෙකම මේ පහළන විවිධාකාර සිතුවිලි සිතුවිලි පමණයි. දැන් බුදුහාඳුර කියන්නේ ඒකනේ සදෝ සංචිත්තං සදෝ සංචිත්තං පජානාති. ඒක දකින්නවනේ. එහෙම කියලා. ඔව්. ඊට අපි තුමු විත දෝ සංචිත්තං විත දෝ සංචිත්තං පජානාති. කියන්නේ විත දෝෂ කියන්නේ මෛත්‍රී ස්වභාවයක්. ඒක වර්ධනය කරන්න කියන්නේ නමුත් ඉතින් අර එතන ඒක තමන් තුල තියෙන එක හොඳයි කියලා ගතියක් ඇති වෙන්නත් හොඳ නැද්ද? <laughs> එහෙමනේ නෑ නෑ ඒක නෙමෙයි මම කියන්නේ සිතුවිල්ලක් පහළ වෙනකොට මා කරි දෙයක් අරමුණු කරගෙන සිතුවිල්ලක් පහළ වෙනකොට ඒ සිතුවිල්ලක් වශයෙන් දැකගත්තා ඒකත් අරලා දැම්මා. එතකොට දැන් මෙහෙම තියෙනවා දැන් දැන් සිතේ ඇතිවෙන සිතුවිලි වල తত্ত্বය වචන භාවිතයටයි කයේ தත්වයටයි දැන් ඒකත් බලපාන බව දකිනවා. මොකද දැන් අපි කලබල දැන් සිතේ කලබලකාරී தත්වයේ කයේ ක්‍රියාකාරීත්වයට කලබලකාරී தත්වයට බලපාන වචන උනත් ඒ ඒ තුල අන්තර් සම්බන්ධතාවයක් දකිනවා. හරි. තියෙනවා දකිනවා. ඊළඟට දැන් දැන් සිතේ දිහා බලනකොට નિરાයසෙන් මට කරන්න දෙයක් නෑ. ඒව නිකම් ඉවතට નિરાයසෙන් ඉවත් වෙලා යනවා. මේ ඊළඟට මේවා එන්න ඕන මේවා එන්න එපා කියන බලාපොරොත්තුකුත් නෑ ඒ සිතුවිලි එනකොට. හරි. ඒක මෙතන තියෙන්නේ දැන් සිතුවිලි මා එන එක නෙමෙයි දැන් අපි තුල දැන් ඒක දකිනවා සිතුවිලි එන එක නැත්නම් දැන් සිතුවිලි එනවා ඒ අතර අපි අපි අර ස්වාමීන් වහන්සේ අර කියන්නේ මේ සිතුවිලි කතන්දර ගොතලා ඒ ගතිය ඒ ගතිය නතර කරපුවම තමයි අර හිස් බව ඇති වෙන්නේ. අපි අපි කරන වැඩ ටික නතර කරොත් එච්ච ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒකට මේ දැන් සිතවිලි තුලින් මේ එහෙම සිටවිදී හොඳට ඇති වෙලා පිරිසුදු භාවයක් වගේ ඇති වෙනකොට භාවනාවේ සමාධියක් වගේ එනකොට නිින්ද නිින්ද අවශ්‍ය ගතියත් අඩු වෙනවා. ආහාර අවශ්‍යතාවයක් ටිකක් අඩු වෙන ගතියක් එනවා. මේ සාමාන්‍ය අර ශරීරයට සුවදායක බවක් දැන් බොහෝ දුරට මේ රෝගී තත්ත්වයන් හිම අර සිටිවිදිත් එක්ක ඔය ඇති වෙන්නේ මං අත්දකින්න ඒවා මොකද අර දැන් කාලේ ඇති වෙන ගාක් රෝග තත්ත්වේ අර ඒව <laughs> මට නෑ මේ <laughs> එතකොට මේ ඒ සමහර විට අර සිතිවිලි තුල ඇති වෙන ආතතිය මේ ඒ තියෙන තුල ඇති වෙන පීඩනයත් එක්ක වෙන්න ඕනේ රෝගී තත්ත්වයන් වලට එක්තරා හේතුවක් අනිවාර්යයෙන්ම ඒක ඒක මානසික රෝග මනස බලපානවා අනිවාර්යයෙන්ම කායික රෝගවලට කියන්නේ අනිවාර්යයෙන්ම අපේ හිතේ නිවැරදි විපස්සනාවක් වැඩෙනවා නම් කයත් නිරෝගී වෙනවා නිරෝගී ඒක මාත් අත්දකින්නවා මේ ඒ විදිහට කරගෙන ඉන්න දැන් යන විදිහ හොඳයි. යන විදිහ හොඳටම හොඳයි. බලන්න ඒ කියන්නේ හිතේ විවේක ස්වභාවය පුළුවන් තරම් දැන් වර්ධනය වෙන්න දෙන්න. ඒ කියන්නේ අපිටම සිතුවිලි දිහා බලනවා චිත්තානපසනාවම බහුල වශයෙන් කරන්න ඒකේ වරදක් නැහැ. දැන් උදේ නැගිට මොහොතේ ඉඳන් රෑ නිින්දට යනකම් හිත ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම සන්නාංශ ඒක දැන් අනික් ඕන වැඩකුත් කරන්න පුළුවන්. මොකද මට මෙහෙම වැඩ තියෙනවා, අරම වැඩ තියෙනවා, අර ගමන් තියෙනවා කියලා සමහර පීඩණයකටපත් වෙන ගතියකුත් එනවනේ. එහෙම එහෙමත් නෑ. අර ඇහෙනවා එහෙම නැතුව මේ ඒ වැඩේ කරනකොට හිතේ ස්වභාවය ගැන දැනුවත් වෙන්න. වැඩෙත් කරන්න ඕනේ. ඒ අතරේ කොහොමද දැන් හිතේ தත්ත්වය මේ වැඩේ හරහා කෙලෙස් ඇති වෙලාද කියලා තමයි හිතගෙන අවධානයෙන් ඉන්න ඕනේ. කෙලෙස් ඇති කරගන්න නැති වෙන්න කරගන්න ඕනේ. අන්න හරි. ඒතර කෙලෙස් ඇති වෙනවා නම් එයා තේරුම් ගනිමින් කෙලෙස් වලට අහු නොවි වැඩේ කරන්නයි තියෙන්නේ. කෙලෙස් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. නැත්නම් ඒකත් දකින්න. ඒක තමයි. ඒ එතකොට කෙලෙස් ඇති කියන්නේ කෙලෙස් ඇති වෙන්නේත් ඒ වැඩක් කරනකොටයි. නැතුව එහෙ භාවනා කරනවා කියලා අපි වාඩි ලයින් එකට හුඟක් කරාට දැන් කෙලෙසෙන්නේ නැහැ. ඒ වෙනුවට මොනවා මොනවා හරි විවිධාකාර වැඩ කටයුතු කරනකොට අනිත් ඈත් එක්ක අනිත් ඈත් එක්ක හැසිරෙනකොට අන්න කෙලෙස් ඇති වෙනවා. එතකොට අන්න තමන්ගේ කෙලෙස් ස්වභාවයෙන් හඳුනාගනිමින් ඒකට අහු නොවෙමින් යන්න වෙනවා. සමහරවිට ඉතින් අහු වෙනවා. ඊට පස්සේ අර පස්සේ තේරෙනවා මං අතෙන්දී අර විදිහට අහු වුණා. ඔන්න අතෙන්දී මාන්නයක් ආවා. මං අතෙන්දී අහු වුණා. නැත්නම් මෙතෙන්දී ද්වේෂයක් ආවා. එතෙන්දී මං අහු වුණා කියලා තේරෙනවා. ටික ටික තමයි අර ඒවට අහු නොවි කැලස් ටික දැකගනිමින් ඒවට අහු නොවි යන්න පටන් ගන්න. ස්වාමීන් වහන්සේ දැන් භාවනා මධ්‍යස්ථානයක නෙවෙයි මෙතෙන්දි මේ සිතට ලකුණු දාන්න පුළුවන්නේ. සමාජයේදී. මෙතෙන්දි ප්‍රශ්නයක් නැහැනේ. මෙතෙන්දි ගැලෙන්න ගැටෙන්න ප්‍රශ්නයක් නැහැ. හොඳ සුවයෙන් ඉන්න පුළුවන්. නමුත් සමාජයේදී තමයි ඇගීම් වර්තාව ලකුණු දාන්න තියෙන්නේ එතෙන්දි. ඒකත්. ඉතින් තව ඉතින් කියන්න තියෙන්නේ පුළුවන් තරම් හිත විවේකීව තියන්න. ඒ කියන්නේ හිත හිතට හිතේ නිශ්ශබ්දතාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ සියුම් සියුම් කෙලස් පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඌමනාවෙන් මොකක්වත් විතර්ක කරන්න යන්න එපා. ඒ කියන්නේ දැන් අපිටම හිතට කරන්න දැන් වැඩක් නැහැ කියලා හිතන්න. ඒ වෙලාවේදී විවේකීව ඉන්න දෙන්න. හිත හිත විසින්ම එයා විසින්ම මොන හරි දෙයකට ගියා නම් බලන්න ඇයි ගියේ කියලා. ඉතින් විවිධාකාර ක්‍රම වලට ඉතින් චිත්තානුපසනාව කරන්න පුළුවන්. ඒ කියන්නේ ගියා අපිටම හිතිය தත්ත්වය ශාන්තයි හිතේ සත්වයේ කතකින් බොහොම නිෂ්කලංකයි ආතතියකින් තොරයි. හැබැයි අරමුණක් ගිහිල්ලා අරමුණකට ගිහිල්ලා පැටලුනහම අන්නේ හරහා ආතතියක් ගොඩනගෙනවා. ඒකත් දකිනවා. අන්න හරි. ඒ ආතතිය දැක්කනම් ආයෙත් ඒ ආතතියෙන් හිත නිදහස් කරගෙන අර ආතතියෙන් තොර ස්වභාවයට හිත ගන්න. පුළුවන් තරම් ආතතියකින් තොරව හිත පවත්වීම සඳහා උත්සාහත් වෙන්න. දැන් පරයන්කේදීත් හිතවිලි ඇති වෙනවා. ඒකත් දකිනවා. හොඳයි. දැකගනිමින් ඒවෙන් නිදහස් කරගනිමින් හිත ආතතියකින් තොරව නිදහස් ස්වභාවයකින් විවේක ස්වභාවයකින් කෙලසුන්ගෙන් තොර ස්වභාවයකින් පවත්වා ගැනීම සඳහා අපි උත්සාහත් වෙන්න ඕනේ. දැන් පාදවල වේදනාවක් වුණත් ආපුවාම අපි මේ ඒකට ගැටෙනවනේ එතනත් කෙලෙසයක් නේ තියෙන්නේ දැන් හැම වෙලාවෙටම පැයම ඉන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් වේදන ඇති වෙනවනේ. එතනත් අපි උපේක්ෂාවෙන් මෙනෙහි කරගන්න ඕනේ නේද? ඔව් චිත්තානුපස්සනාවට යනකොට ඉතින් වරදක් නැහැ. ඒ කියන්නේ අපිට දැන් මෙතෙන්දී මේ මේ මේ පසුබිමේදී ඉතින් අර අපි ඉඳගෙන භවනා කරද්දි හිතට පොඩ්ඩක් නිකන් කැමති තැනකට යන්න දෙන්න. යන්න දීලා බලන්න ඇයි ගියේ කියලා. දැන් දැන් අපි දැන් හිර කරගෙන හිත තියන් ඉන්නව නෙමෙයි. දැන් තියෙන හිතට පොඩ්ඩක් නිදහසක් දෙනවා කැමති කැමති තැනක යන්න. ගියාම බලනවා ඇයි මේ ගියේ. එයාට ඉන්න තිබුණා කියන්නේ ඇතුලේ කෙලෙස් වල අඩුවක් තියෙනවනම් එයාට කැමැත් එයාට ඉන්න තිබුණා නිදහසේ කොහෙවත් නොගිහින්. නමුත් තාම එහෙ මෙහෙ යන්නේ එන්න කෙලෙස් නිසා. එතකොට අන්න කෙලෙස් හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ හඳුනා ගනිමින් යනකොට තමයි අන්න ටික ටික ටික අර නිදහස තේරෙන්නේ නැත්නම් විවේකය තේරෙන්නේ හිතේ නිශ්චල භාවයක් ටික ටික එන්න පටන් ගන්න. එimhe අරකට. හොඳයි. යන විදිහ හොඳයි. කරගෙන යන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම නිසරණවණේට ආදුනිකයි. මම පැවිදි වෙලා මාස 8යි. ආනාපාන සතිය සහ සක්මන් භාවනාව කරන්න ගත්තේ ඇත්තටම මේ සේනාසනයට ආවට පස්සේ හරි පළවෙනි දවස අර දන්න විදිහට පටන් අරගත්තා දෙවෙනි දවසේ දැන් ඔබ වහන්සේ කියලා දුන්න මේ මේ කමඨහන් සුද්ධ කරන ඒවා මේ හොඳින් අසාගෙන සිටි හම්සා ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ මම ඒ බණ අහලා තියෙනවා ඒ අනුව කරගෙන යනකොට කරගෙන ගියා මට මේ තුන්වෙනි දවස වෙනකොට ආනාපාන සක්මන් භාවනාවේදී නිකන් රූකඩ ගතියක් රූකඩයක් වගේ යන ගතියක් තේරුණා. හතරවෙනි දවසේදී පරයන්කේ ඉන්නකොට සමාධිගත වෙනවා ඉක්මනටම සමාධිගත වුණා සමාධිගත වෙලා සරයන්කදී මොකද්ද කළේ ආනාපාන සතිය ආනාපාන සුලන්ඩල්ල උභහන්සේ කියන විදිහට මේ සුලන්ඩල්ල දිහා ඒ අර විධිමත්ව බලාගෙන ඉඳලා හරි ඊට පස්සේ එතනදී මම ඉක්මනටම සමාධිගත වුණා සමාධිගත වෙලා ඉන්නකොට ආලෝක ආලෝක යනවා එනවා ඒ වගේ සිද්ධියක් වෙලා ඊට පස්සේ එක පාරටම ෂණියකින් වගේ හිස ඉඳන් නිකන් අර මේ තරු කැට වලින් වගේ සීකුවින් සල්ල වගේ තියෙන මොන හරි සුදු සේද පටලයකින් හිසේ ඉඳන් එහෙම මගේ උඩුකය වැසී ගියා. ඊට පස්සේ හතරවෙනි දවසේදී මම පාරයන්කේ ඉන්න වෙලාවේදී එකපාරටම මේ රතු පාට වගේ ආලෝකයක් වගේ ඇවිල්ලා නිකන් ඊට පස්සේ ඒක කළු පාට වෙලා මාව නිකන් අර කොහේ හරි නලයකින් හරි උමගකින් වගේ නිකන් ඇදිලා ගිහිල්ලා ඊට පස්සේ ලොකු බඩේ සහ පපුවේ ලොකු ඔක්කාර ගතියක් ආවා බයක් හිතුන්නේ මම ඉක්මනටම ඇස්සැරියා <laughs> ඇස්සැරලා මම අර ගිහිල්ලා ඉඳගත්තා මම මල්කන් දෘෂ්ටි ගෝ මට හරි අමාරුයි වමන යන්න එනවා කියලා මිස් කිව්වා ඒ භාවනා කරනකොට එහෙම එනවා කියලා <laughs> <laughs> අද අර උඩ මළුවේ සක්මන් කළා භාවනා කර කර ඉන්නකොට ඒ අර ඉක්මනට සමාධිගත වෙනවා හිත. එතන ඉන්නකොට එකපාරට මර ආලෝක කියන්නේ සමාධිගත වුණාට පස්සේ මේ නිකන් රෝස පාට වගේ ඇවිලි ඊට පස්සේ රතු රතු පාට නිකන් වලල්ලා ගුලියක් වගේ තැනකින් ඒක මේ තැඹිලි පාට රතු පාට වෙලා ඒක අර නිකන් අර ගැඩවිල් පණුවෙන්නේ ඒ වගේ ඒ රවුමෙම ඉන්නා වගේ දැක්කා. ඒක දැන් ඇත්තටම එදා ඉඳන් අර මට ඔක්කාර ගතින්ද මට එදා අර කොහොමද නිින්ද ගියේම නැහැ. මේ ඊට පස්සේ පණුව දැක්ක හින්දාද දන්නේ නැහැ. ඈ? පණුව දැක්ක හින්දාද දන්නේ නැහැ. පණුව දැක්කේ ඊයේ. හරි හරි. ඊට ඉස්සෙල්ලා අර ඔක්කාර ගතිය නිසා මේ මිස් මට දෙයි දෙහි චුට්ටකුත් හදලා දුන්නා. එහෙනම් එදා අර නිින්ද ගියේ නැහැ මට චුට්ටක්. <laughs> මිස් දැන් පහවදාව සනීප වුණාද කියලා මං ඉඳන් කිව්ව නැහැ මේ මට චුට්ටක් තීරණ ඉඳ නම් ගියේ නැහැ කියලා. දැන් මේ ඇස් වලින් කඳුළු එනවා වගේ නිකන් අර මේ ඔළුව නිකන් රත් වෙලා වගේ ගතියක් තියෙනවා. මම ඒකයි කතා කරන්න ආවේ. එහෙම ඒ තියනවාද නැත්තම් අසනීප ගතියක් නෙමෙයිනේ. හැටිද? ඔතින්දී <laughs> හැබැයි මට හිතෙනවා ඒ කියන්නේ ආනාපාන සතියත් එක්කම තව ටිකක් ගියා නම් හොඳයි. මොකද අපි ආලෝකය දිහා බලන්න යන්නේ ආලෝකයේ يعني තාමය නිකන් වර්ධනය වෙන මට්ටම තාම තියෙන්නේ. يعني ආලෝක ස්වභාවයෙන් එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්නකොටම අපි බලන්න ගියොත් අර තාම මදි සකස් වෙලා හේතු ටික. ඉතින් අපිට තියෙන්නේ ආලෝක දිහා දැම්ම බලන්නේ නැතුව ටික ටික මේ ආනාපාන සතියත් එක්කම ඉන්න. එතකොට ආනාපාන සතිය තව තව සියුම් වෙනවා. එන ආලෝක නිකන් එනවා යනවා වෙනුවට එකක් ඇවිල්ලා නිකන් නතර වෙනවා වගේ වේවි. එතකන් ආලෝක දිහා බලන්න යන්න එපා. එතකොට අර දැන් අර මෙහෙම එන යන ඒවා දිහා බලන්න ගත්තාම ඉතින් එක්තරා අන්දමින් වික්ෂිප්ත භාවයක් ඇති වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් අර එතනින් කැළඹීමක් නැති වෙන්නේ. එතනින් ඔක්කාර පැති වලට එන්න ඉඩ තියෙනවා. නමුත් ඊට වඩා අපි කරන්නේ ආනාපානෙත් එක්කමයි යන්නේ. එතකොට නිකන් ඔය වගේ එක එක පාටින් එක එක ආලෝකات ඒවි ගැන ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒවට යන්නේ එඩහැරනවා නිකන් මගේ නෙමෙයි වගේ ඉන්න ආනාපානෙම අපි ඉන්නවා. එනකොට අන්න නිවරදිම ආලෝකයක් අපිට අපිට ගැඹුරු සමාධියකට බොහොම සුවදායී විදිහට එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න විදිහට යන්න පුළුවන් ආලෝකයක් එද්දී එයා බොහොම නිකන් ඇවිල්ලා නිකන් අනිත් අය අනිත් අය එනවා වගේ දඟල දඟල එීමක් නෙමෙයි. එයා නිකන් බොහොම හිමීට ආවා. පැත්තකින් වගේ තියෙනවා. හැබැයි ඒත් අපි දිහා බලන්නේ අපි ආනාපානෙත් එක්කම යනවා. එනකොට අන්නේ ආනාපානයයි මේ එන ස්වභාවය ආලෝක ස්වභාවයක් මේකට කියන ආනාපාන සති නිමිත්ත කියලා. ඉතින් මේ නිමිත්තයි නිකන් සමපාත වීමක් වගේ වේවි. එතකන් ඒක නොබල හිටියන් හිටියනම් ඉවරයි. එතකොට මේක නිකන් සමපාත වෙනකම්ම ආනාපානෙත් එක්කම ඉන්න. ඊට පස්සේ සම්පාත උනාට පස්සේ නිකන් මේ මේක බැලෙනවා. මොකද එතකොට නිකන් හුස්ම නිකන් ඒකෙන් ගන්නවා වගේ. හුස්ම يعني හුස්ම එන්නේ නිමිත්තෙන් හුස්ම එනවා වගේ අපි හුස්ම පිට කරන්නේ නිමිත්තට වගේ. එච්චරට මේක සමපාත වෙලා. එතකොට නිකන් ස්වාභාවිකව අපි ඒකත් එක්ක ඉන්නා වගේ තියෙන්නේ. එතකොට තමයි අපි ඒ දිහා බලන්න තියෙන්නේ. ඊට පස්සේ ආනාපානය අතහැරලා ඒක දිහා බලන්න. එතකොට බොහොම ඒ බලන්නෙත් බොහොම මේ බරපතල විදිහට හිර කළ බැලීමක් නෙමෙයි බොහොම සෞම්‍ය විදිහට බොහොම මුරුදු විදිහට ආදිහම් බලන් ඉඳීම පමණයි කරන්න තියෙන්නේ. අර කිව්වේ අර උමගකට ගියා වගේ අන්න එහෙම දෙයක් වේවි. හැබැයි ඒ යන ගෑම අර වගේ මේ මොකක්වත් කර්කශ නැහැ. අන්න හරි. කර්කශ නැහැ. මුකුත් මේ කලබලකාරී නැහැ. මෙතන මෙතෙන්දී අර උමනා කරන හේතු ටික සකස් වෙලානේ තියෙන්නේ. අපි දැන් මේ මට්ටමට මේ දියුණු වෙලා තියෙන්නේ. අපේ සතිය වර්ධනය වෙලා තියෙන්නේ. සමාධි පැත්ත වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ අරමුණ ස්ථාවර වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අරමුණ තව ටිකක් දීප්තිමත් වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට මේකේ වර්ණ ගතිය වෙනුවට රතු මේ මේ වගේ පැති වෙනුවට මේක හුඟක් වෙලාවට සුදු පාටක් තමයි එන්නේ. හොඳට ඒ මට්ටමට එනකොට හොඳට සමාධිය දියුණුන මට්ටමේදී තුඟක් වෙලාවට සුදු පාටක් එන්නේ. ඉතින් එතකොට මේක දිහා බොහොම සෞම්‍යව බලන් ඉන්නකොට ඒ වගේම අර දැන් උනා වගේ දෙයක් වේවි. එතකොට ආවේ ප්‍රශ්න නැහැ. එහෙම ඔක්කාරයට යන එකක් නෑ. පණුව පේන එකකුත් නෑ. අනිත් එක මේ ඒ බලන මේ මේකේ වැරදි හොයන්නත් එපා. දැන් මේ ආලෝක ස්වභාවය තියෙන්නේ ගන්න මේක නිත්‍ය සංඥාවෙන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ උතන සමත සමාධියක් තියෙන්නේ. සමත නිමිත්තක අපි කොයි වෙලාවකවත් වැරදි හොයන්න යන්නේ නෑ. ඒ කියන්නේ මේකේ කොයි කොයි වගේද මේවා කොයි හරියේ මේක හරියටම සම්පූර්ණයෙන් මේක මෙහි විදිහට තියෙනවද? මේකේ කොන් කොහෙද තියෙන්නේ? නැත්නම් අග මේකේ මොකක්ද ඒකට කියන්නේ මේ පරිමිතිය කොහෙද? ඒවා මොකක්වත් විස්තර වැරදි හොයන්න යන්නේ. අපි තියෙන බොහොම එයා ස්ථිරව තියෙනවා. මෙහෙම බොහොම ලස්සනයි, බොහොම සෞම්‍යයි, හරිම හොඳයි, හරිම ශාන්තයි කියලා. අපි ඒකටම නිකන් පොඩි කැමැත්තකින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. එහෙම යනකොට අර ප්‍රශ්න ටික දුර වෙලා යාවි. බොහොම ඒ කියන්නේ එතෙන්ට ගියාට පස්සෙත් මුකුක්වත් සැක කරන්න නැතුව නිකන් අර කොමග ඇතුළට ගියා වගේ නිකන් තමන්ව දැන් වට වෙලා තියෙන නිකන් ආලෝක ස්වභාවයකින් තමන්ට තියෙන එතන නිකන් සුවෙන් ඉන්න පමණයි. මුකුත්ම නොකර නිකන් බොහොම සුවෙන් ඉන්න පමණයි තියෙන්නේ. දිට්ඨ ධම්ම සුඛයක් විඳ ගන්නයි තියෙන්නේ. හොඳයි. මහන්සියට තේරෙනවා. අවසර සාමින් වහන්ස මට මේ අසනීප ටිකක් තියෙනවා මේ අර මට මේ හිරවීමක් තියෙන පාපුවේ වැඩේ මේ හුස්ම හිරනවා. හුස්ම හිරනවා. හුස්ම ටික හිර වෙන එක වගේ තමයි තියෙන්නේ මේක. මම භාවනා උදේ මේ කොයි දැන් ආස්වාස ප්‍රස්වාස අල්ලන්න ගිහිල්ලත් ඒක දිහිර වෙලා නැවතුනේ මේ දැන් මේ පිම්බීම හැකිලිම කියන්නේ ඒකත් කරන්නේ මම බලෙන් ඒක ඉන්නේ නැහැ ඔව් බලෙන් එනකොට අර ආස්වාස ප්‍රස්වාස එන නිසා මං ඒක හිර නතර කරගෙන හැක් මහන්සියෙන් අල්ලන්න යනවා එතකොට ඒ තද වෙන්න හිටින එක එහෙමම තදයි. දැනටත් මේ බැරිද මේ කයට ඔය දේ කරන්න දීලා මේ يعني Tamanට ඔකින් අයින් වෙලා කයට නිකන් ඔය දේ කරන්න ඉඩ දෙන්න අමාරුද? කයට නිකම්ම ඉන්න වෙලාවල් තියෙනවා දැන් අහම ඉතින් භාවනාව පිළිටන්නේ හිතේ මේ මේ පිම්බීම හැකිලිම සියා හිතෙන් අල්ලලා යන්තම් එතන හිත තියාගෙන එහෙමම ඉන්නවා. හරි. එහෙම ඉන්නෝ ඉතින් මේ එහෙම ඉඳලා නැගිටලා ඉතින් සක්මන් කරනවා. හරි. සක්මන් හොඳයි. සක්මන් කරනකොට හොඳට වැටහෙනවා අද නම් ටිකක් සැරින් සැරේම ටිකක් හිත වෙනස් වුණා. මේ ටිකක් අමාරු ගැඟටන්නේ එකක් වැටෙන්න යන වගේත් වෙනවා. ඉතින් ඒ සක්මනේදී හොඳට උදේ පාන්දර 4ට ගිහින් භාවනා මේ සක්මන් කරා. ඒ වෙලාවේ මේ මට සම්පූර්ණ ඉනින් යට හරියට සැකිල්ල සම්පූර්ණම පේනුණා. එතකොට මේ හරිය සේරම කෑලි කෑලි ඇස් එහෙම නිකන් කෑලි ටික මෙහෙම පේනුණා. ඉතින් මං හිතුවේ නැහැ මේ දෙයක් වෙන්නේ කියලා. ඉතින් මට ඒක පේනුණා. ඒ වුණාට මං ඒ ගැම්මට ඒක අතහැරලා සමා මේ සක්මන් කරා. හොඳයි. ඒ පැය විනාඩි කොහොමද පැයෙන් විනාඩි 45ක් වගේ භාවනා කරා. එතෙන්දී එතෙන්දී හිත පිට යන්නේ නැතුව එය දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද? එහෙම දැනෙන දේත් එක්ක හිටියේ නෑ මම ඒ දැනෙන දෙයක් ඇල්ලුවේ නෑ. බලලා මං සක්මනේ මේ උස්සමිගෙන මිතබමි කියලා ඒ ටිකම හිතුවා මිසක් වෙන දෙයක් මං හිතා නේ නැහැ. ඒක තමයි. නෑ ඒ හිතන එකත් වලක්වලා ඔසෝමි ගෙනමි තබමි කියන්නේත් නැතුව බලන්න බැරිද මේ දැනෙන්නේ මොනවාද කියලා වෙලාවේදී? දැනෙනවා කකුල් දෙක එහා මෙහා යනවා කියන්නේ නැතුව දැන් හිතේ තියෙනවා ඒක මේ උසවනෝ තබනෝ යනවා කියන එක හිතේ තියුණත් කකුල් දෙකෙන් ඒ කකුල් දෙකෙන් ඒක කෙරෙනවාග හිත හිතට දැනෙනවා. ඔව් ඒක තමයි. බලාපොරොත්තු ඒ දැනීම් ටික විතරක් තියාගෙන යන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් දැන් දැන් හිත ඔය දේ කරගෙන යනකොට හිත විවිධාකාර වෙන වෙන අරමුණු වලට යනවද තාම? නෑ. හදිසි හදිසි දේවල් හිත මං එනවා. හරි. ඉතින් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් යන්නේ නැද්ද? සාමාන්‍යයෙන් ඒක හිතට ආවට මම ඒක හිතට අල්ලන්නේ නෑ යන හිත වෙන්නේ. හිතට එන්නේත් මට ස්වාමීන් වහන්සේට මේ ටික කියන්න ඕන කියලා මේ තද වෙච්ච ටිකම තමයි ඉර වෙච්ච ටික හිතේ තියෙන්නේ. හිත අයේ දැනටන් මේවා මේ තද වෙලා වගේ. මේවා තද වෙලා වගේ. ස්වාමීන් වහන්සේ මට තව එකක් කියන්න බැරි වුණා ස්වාමීන් වහන්සේට මේ විදිහේම වැඩසටහන් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ මම සමාදන් වෙන්න ගිහින් භාවනා කරේ. ඒ ස්වාමීන් වහන්සේ ළඟ භාවනා කරලා මේ සිටිමි භාවනාව පැය දෙකම මම එක ඉරියව්වෙන් හිටියා. එහෙම මට දිලම්පර එහෙම දීලා තියෙනවා මම දන්නේ නැහැ. එච්චරට හිටපු මට මේ එක දවසක් හැන්දෑවේ ගෙදර භාවනා කරන්න ගිහින් ඉන්න වෙලාවට මේ ගිනි මැල ගහලා තියෙන පැත්තක මම මේකට එකපාරට පැනලා ගියා ගෙට ගිනි අරගෙන කියලා. කුස්සිය තියෙනවා ඒකට ගිනි අරගෙන කියලා දිව්වා. බලනකොට නැහැ මේ පහලකට පුත් වෙලා තියෙන්නේ. මම එදා ඒකට තියෙන නැගිටලා ගියා. මට එතන ඉඳලා භාවනා කරන්න බැරි වුණා. එතන ඉඳලා සාමින් වහන්සේට කිව්වහම බැරි වගේ ඒ සාමින් වහන්සේ මේ වගේම මේ වැඩසටහන් තමයි කරේ. සාමින් වහන්සේ කිව්වේ එහෙමනම් මෛත්‍රී ගුණ වඩන්නේ කිව්ව දැන් ඒක නතර කරන්නේ. බයක් වුණාද මට උනුදේ කියන්නේ ඉතින් මම බයක් උනේ මිබුත් නෑ. මට සිද්ධ වුණේ පස්සේ කල්පනා වුණා මෙහෙම දෙයක් වුණා නේද කියලා. ඒක කිව්වහම සාමින් වහන්සේ කිව්ව එහෙම මෛත්‍රී ගුණ වඩන්න දිගටම මේ කියලේ මෛත්‍රී ගුණ වරණ ගමන් වරින් වරම ඉල්ලුවාට දුන්නේ නැහැ තුන් ආකාරයකට මේ මෛත්‍රී ගුණ වඩන දීලා වරින් කාලෙන් කාලේ එතන ඉඳලා ස්වාමීන් වහන්සේ අපවත් වෙන කිට්ටුව මට කිව්වා මේ දැන් හිමිහිට පිම්බීම හැකිලිම අල්ලන්න කියලා ආස්වාස අල්ලන්න කියලා ඒ කරන්න ගියට ওই ටික වෙනව කරන්න බෑ හිටි ආස්වාස කරන්න ගියා නම් නිකන් ඒක මෙහි ඉඳලම හිතෙනට එන නිසා බඩේ ඉඳලම අල්ලන්නේ නැහැ ඒක හිර කරගෙන මෙතනම තියාගන්න බලනවා ඒක කරන්න බෑ. මෙහි දිගටම යන්නේ ඒක තමයි තියෙන්නේ. දැන් මේ දැනට තියෙන්නේ ඒ ටික. මෛත්‍රී මෛත්‍රී භාවනාව කරලා අර මුලින් මුලින් දවසේද කොහෙද මේ කිව්වේ සම්පූර්ණයෙන්ම සියලු දිශාවලට පතුරවන්න පුළුවන් කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ අපවත් වුණා දැන් අවුරුදු 11යි මේ වාරෙට. එදා ඉඳලම පිට තැනක් අහුුනේ නැ මේ අහුුණු පළමු වෙනි තැන මේ ඒ ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් වලින්. හොඳයි. දැන් මෛත්‍රියෙන්ම යන්න පුළුවන්. අපි එහෙනම් චුට්ටක් මෛත්‍රී භාවනාවෙන් හැබැයි ටිකක් අර කියන්නේ සියලු සත්වයෝ සූපත් වේවා කියලා අර මුළු දස දිශාවටම පතුරවන්නේ. අන්න එතෙන්ට ගන්න පුළුවන් නම් එතනින් තව යන්නත් පුළුවන්. එහෙනම් එකපාරටම දැන් එකපාරටම මේ පිම්බෙම හැකිරීමට හිත දානව වෙනුවට මුලින් ආනාපාන සතිය ටිකක් කරලාද මෙතෙන්ට දාන්නේ. එහෙම නැත්නම් කෙලින්ම ටක් ගාලා වාඩි ගාම මෙතන පිම්බෙම හැකිරීමට හිත යොදනවද? කෙලින්ම යොදනවා. හරි. හරි කමක් නැහැ. එහෙනම් වාඩි වෙලා මුලින් පොඩ්ඩක් මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩලා දැන් කළා තියෙනවද අර නිකන් මේ ඉස්සරහා ඉන්න සියලුම සත්වයෝ සූපත් වේවා කියලා එහෙම කරනවද? ඉදිරි දිශාවේ ඉදිරි දිශාවේ ඉන්න අය සූපත් වේවා කියලා කළා තියෙනවා. එහෙම කළා තියෙනවද? හරි. එතකොට කියන්නේ මෙහෙමයි. දැන් ඉදිරි දිශාවේ ඉන්න සියලු සත්වයෝ සූපත් වේවා කියලා අන්න ටික වෙලාවක් කරනවා. එතකොට ඔන්න මේ මුළු දිශාවටම ඔන්න මෛත්‍රිය යනවා දැන්. හන්ට ඔන්න දකුණු දිශාවේ ඉන්න සියලු සත්වයෝ සූපත් වේවා කියලා එකක් කරනවා. ඔන්න ඒකත් ඒ පැත්තත් ඔන්න සම්පූර්ණයි. ඊට පස්සේ පිටුපස. ඊනාට අනු වම් පැත්තේ. ඔන්න උඩ දිශාව, ඔන්න යට දිශාව කියලා ඔන්න මුළු ප්‍රධාන දිශාවන් ඔක්කොටම වගේ ඔහොම කරනවා. කලා කළා ඔය ටික දැන් හොඳට නිකන් සම්බන්ධ වෙලා ආවොත් එතකොට නිකන් Tamanට පුළුවන් මුළු හැම දිශාවම නිකන් මෛත්‍රී පැතිරෙනවා වගේ දෙයක් කරන්න. අන්න එතෙන්ට ගන්න අරගන්න වෙන. පුළුවන්. හරි. එතෙන්ට අරගෙන ඊට පස්සේ බලමු අපි ඊළඟට. දැන් ආයේ පිම්බිම හැකිනේම පොඩ්ඩක් එහෙනම් තියලා මෛත්‍රියෙන් අර විදිහට මේ මුළු දස දිශාවට කරන්න. කළා ඉවරලා බලමු අපි වෙන උපක්‍රමයක් පාවිච්චි කළා. ඒක කළා ඊට එක්කෝ පිම්බි මැකිලට ඒ ආවනම් ඒත් වරදක් නැහැ හැබැයි. එතකොට හැබැයි පිම්බි මැකිලේ බොහොම සියුම්ව දැනේවි. ඒක වරදක් නැහැ. මේ දේ හොඳට කරා හිත අර වගේ හොඳට මෛත්‍රියකින් පැතුරව ගත්තා. ඊට පස්සේ ඒ ඒ ස්වභාවයේ ඉඳලා පිම්බි මැකිලියෝ පටන් ගන්න. හොඳයි. මට දැන් මේ මෛත්‍රී භාවනාව දැන් ඉස්සර වෙලා මේ පිම්බීම හැකිලිම කියලා හිතන වෙලාවට අර ආස්වාස ප්‍රස්වාසත් එක්කනේ ඉන්නේ. ඒක නතර කරන්න යනවායින් තමයි මෙතන හිර වෙන්නේ. ඒක මේ මට ඒක හොඳටම දැනෙනවා. ඒ කියන්නේ අපි ඔතන බලෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. කයට හුස්ම ගන්න දීලා අපිට තියෙන බලන් ඉන්න එක විතරයි. නමුත් අපි නොදැනුවත්වම වගේ අපි මේක පාලනය කරන්න යනවා. ඉතින් එක්තැනින්ම තමයි ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ කයට නිදැල්ලේ හුස්ම ගන්න දීලා අපි නිකන් පැත්තකින් ඉඳන් බාහිර ඉඳන් බලනවා වගේ බලන්න පුළුවන් නම් වඩා හොඳයි. එතෙන්ට තමයි යන්න තියෙන්නේ. අපි බලෙන් හුස්ම තද කරගෙන ඉඳීමක්, නවත්තගෙන හිඳීමක්, හිර කරගෙන ඉඳීමක් කියන්නේ සම්පූර්ණයෙන් වැරදි. නොදැනුවත් එක වෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගත්තට පස්සේ මෙහෙම මං වැරද්දක් කරනවා කියලා ඒ වෙලාවේදී පොඩ්ඩක් උපක්‍රමයක් වශයෙන් පොඩ්ඩක් මෛත්‍රී කරන්න. එලායි මෛත්‍රී කරාම මේක අමතක වෙලා යනවා. අර තමන් අල්ලගෙන මේක හිටියේ, ඒ අල්ලන් හිටියේක අමතක වෙනවා මෛත්‍රියක් දැන් කරන්න ගත්තොත්. ඔන්න ආයෙත් මේක සමනය වෙලා නිකන් ස්වාභාවිකව සිද්ධ වෙන්න ගන්නවා. ඊට පස්සේ ආයි මෛත්‍රී කරන එක පොඩ්ඩක් අමතක කළා අමතක කරන එක නවත්තලා නිකන් හොරෙන් වගේ බලන්න දැන් කොහොමද පිම්බීම හැකිලිම තියෙන්නේ වගේ පොඩි උපක්‍රමයකින් අර මේ පිම්බීම හැකිලිමේ ක්‍රියාවලියට නැත්නම් ආනාපාන සති ක්‍රියාවලියට නිදැල්ලේ වෙන්න ඉඩ හරින්න ඉඩ හැරලා දැන් අපි අපි මෛත්‍රී කර කර ඉන්න වෙලාවේදී මේක බලන්න විදිහක් නැහැනේ දැන් හැබැයි ඒ අපි මෛත්‍රී කරන කාල පරිච්ඡේදයේ ඔන්න ආයි මේක යථා තත්ත්වයටපත් වෙනවා පත් වුණාට පස්සේ ඔන්න මෛත්‍රීකරණයකට පොඩක් නතර කළා. දැන් ආයෙත් අර ස්වාභාවිකව සිද්ධ වෙන ආනාපාන සතිය හරි පිම්බීම හැකිරීම හරි දෙහා බලන්න. එහෙනම් අර වගේ උපක්‍රම කර කර පොඩ පොඩ අපිට මේ සම්බරතාවය හදා ගන්න වෙනවා. නැත්තම් අපි එකපාරට බැලුවාම දැන් මෑණියන්ට වෙලා තියෙන එකපාරට බලන්න ගියාම හිර කල්ලා අල්ලනවා. එතකොට අමාරුයි. පොඩ උපක්‍රම කරලා බලන්න හින්ද. හොඳයි හොඳයි. දරුවන් සම්මයි. හොඳයි එහෙනම් අද වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි අදත් ධර්ම සාකච්ඡාව නිමා කරමු. අද දවසේත් එතකොට සියලු දෙනාම එකතු වෙලා උතුම් වූ සීලය සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. ධර්ම දේශනාවකට ඇහුම්කන් දුන්නා, ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරාම රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසන්න සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් අද දවස පුරා රැස් කරගත් ආ වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.